ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ පුංචි දහම් මණ්ඩපය සකස්ුනේ ධම්මපදයේ පස්වෙනි පොත නිකුත් කිරීම වෙනුවෙන් අප සරණ ගියේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ කරන ලද්දේ උන්වහන්සේ අවබෝධ කරපු ධර්මය ලෝකයට කියා දීපු එක. ඉතින් උන්වහන්සේගේ ධර්මය ලෝකයට කියා දෙද්දී උන්වහන්සේම මේ ධර්මයට ඒ ධර්මයේ අංග 9ක් තියෙනවා කියලා පෙන්වනවා. ඒ අංග 9ට කියනවා නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ඇති විවිධ විචිත්‍ර බව ඒ නවාංග ශාස්ත්‍රු ශාසනයේ දකින්න ලැබෙනවා. උන්වහන්සේගේ දේශනා තියෙනවා ඒකට කියනවා සූත්‍ර දේශනා සුත්තං කියලා. සාමාන්‍යයෙන් සුත්ත කියලා කියන්නේ නූලට. එතකොට යම් කිසි අඛණ්ඩව පවතින නූල කැඩිලා නැතුව ඒකට කියනවා සුත්ත කියලා. ඒකට සූත්‍රය කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ඒ කාලේ පොදුවේ පාවිච්චි කරපු නම තමයි සූත්‍රය. සූත්‍රය කියලා කියන්නේ දේශනාවට කියන ඒ කාලේ දේශනාවට කියපු නමක්. එතකොට මේ වර්තමානයේ වෙනකොට අපි දන්න බුද්ධ දේශනාවල හැම දේශනාවකම හඳුන්වන්නේ සූත්‍රය කියන නමෙන්. මහා මංගල සූත්‍රය, කර්ණීයමෙත්ත සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය, මහා වේදල්ල සූත්‍රය, චුල්ල වේදල්ල සූත්‍රය ආදී වශයෙන් හැම එකකම තියෙන්නේ සූත්‍රය කියන නම. ඇතම් බුද්ධ දේශනා තියෙනවා ඒකට පාවිච්චි කරනවා ගෙය්‍ය. ගෙය්‍ය කියලා කියන්නේ සූත්‍ර දේශනාවක් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ යම්කිසි දහම් කරුණක් යම්කිසි දෙයක් දේශනා කරනවා. දේශනා කරන ඒ ධර්මය සම්පින්ඩණය කරලා ගාථාවකින් කියනවා. එතකොට මේ දේශනාවයි ගාථාවයි දෙකම එතන තියෙනවා. දේශනාවක් තියෙනවා නම් ගාථාවක් එක්ක එකතු වෙලා ඒකට කියනවා ගෙය්‍ය. දැන් අපි ගත්තොත් දජග්ග සූත්‍රය. දජග්ග සූත්‍රයේ තියෙන්නේ උන්වහන්සේ දේශනා කරනවා මාණිනි බයේ තැති ගැනීම ඇති වෙච්ච වෙලාවට සුරාසුර යුද්ධයක් ඇති වෙලා සුරයන්ගේ නායක සක්‍රදෙවියෝ ඒ සේනාව කැඳවලා කිව්වා බයත් ඇති ගැනීමක් ඇති වුණොත් එක්ක මගේ කොඩිය අග සිහි කරන්න එක්ක ප්‍රජාපති දෙවියන්ගේ කොඩිය අග සිහි කරන්න එක්ක වරුණ දෙවියන්ගේ කොඩිය අග සිහි කරන්න එක්ක ඊශාන දෙවියන්ගේ කොඩිය අග සිහි කරන්න එතකොට බයත් ඇති ගැනීම නැති වෙලා යාවේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ හැබැයි මහණෙනි සක්‍ර දෙවියන්ගේ කොඩිය අග සීකලත් ප්‍රජාපති දෙවියන්ගේ කොඩිය අග සීකලත් වරුණ දෙවියන්ගේ කොඩිය අග සීකලත් ඊශාන දෙවියන්ගේ කොඩිය අග සීකලත් බය ඇති නැති වෙන්නත් පුළුවනි නැති නොවෙන්නත් පුළුවනි මොකද හේතුව ඒ සක්‍ර දෙවියෝ අවීත රාග වී රාගය දුරු නොකරපු කෙනෙක්. ද්වේෂය දුරු නොකරපු කෙනෙක්. මෝහය දුරු නොකරපු කෙනෙක්. එතකොට ඒ අවීත රාගී, අවීත දෝෂී, අවීත මෝහි ඒ ශක්‍ර දෙවියෝ බිහිරුච්ඡම්පි උත්‍රාසි පලායි බය වෙලා තැති අරගෙන පලා යන සුළු කෙනෙක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාණෙනි බයක් ඇති ගැනීමක් ඇති වුනහම තථාගතයන් වහන්සේව සිහි කරන්න. තථාගත බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න ආදි වශයෙන් ගුණ සිහි කරන්න. ඔබට තථාගතයන් වහන්සේව සිහි කරගන්න බැරි වුණොත් තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ සිහි කරන්න ඒ ධර්මයේ ස්වාකාතයි සම්දිට්ඨිකයි අකාලිකයි එහිපස්සිකයි ඕපනායිකයි පච්චත්තං විදිතබ්බ විඤ්ඤෝහි ගුණෙන් යුක්ත කියලා සිහි කරන්න. ඒක සිහි කරගන්න බැරි වුණොත් ඔබ සංගුණ සිහි කරන්න හැබැයි මේ එකක් හරි සිහි කරන එකට බයක් ඇති ගැනීමක් නැත්නම් ඒක නැති වෙලා යාවි. මොකද හේතුව තථාගතයන් වහන්සේ වීතරාගී රාගය දුරු කළ කෙනෙක්. වීත දෝෂී ද්වේෂයේ දුරු කළ කෙනෙක් වීත මොහි මෝහය දුරු කළ කෙනෙක් අභීරු අච්ඡම්බි අනුත්‍රාසි අපලායි අභීරු කියන්නේ බිය නැති කෙනෙක් අච්ඡම්බි තැති ගැනීම නැති කෙනෙක් අනුත්‍රාසි කම්පන නැති කෙනෙක් අපලායි පලා නොයන කෙනෙක් ඊට පස්සේ තියෙනවා ඉදං ඉදම වෝච භගවා ඉදං වත්පාසගතෝ වතාපරං ඊතද වෝච සත්තා භාග්‍යතුන් වහන්සේ මේ වදාලා යලිත් සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේ මෙයත් වදාලා අරඤ්ඤේ රුක්ඛ මූලේවා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං බයන්තුම් අන්නගාත බයන්තුම් මාකනෝසිය ගාථාව අර දේශනා කරපු දේම සම්පින්දණය කරලා ගාථාවකින් දේශනා කළා. එතකොට මේ සම්පූර්ණ සූත්‍රයේට අර විග්‍රහයත් අයිති ගාථාවත් අයිති. ඒ දෙකම එක්කාසු වෙච්ච දේශනාවට කියනවා ගෙය්‍ය. ඒතර සූත්‍ර ගෙය්‍ය. සමහර දේශනාවල ගාථා නැහැ. ඒකේ තියෙන ධර්ම කරුණු විග්‍රහය විතරයි. ඒකට හොඳම උදාහරණේ ධම්සප්පවතුන් සූත්‍රය. ධම්සප්පවතුන් සූත්‍රයේ තියෙන කොහොමද මහණෙනි ප්‍රවිද්දන් විසින් අන්ත දෙකක් අත්හල යුතුයි කියලා කාමසකල්ලිකානුයෝගී යන්තේ මේකයි කියලා කෙටියෙන් කියනවා. අත්ත කෙලමතානුයෝගී යන්තේ මේකයි කියලා කෙටියෙන් කියනවා. ඊට පස්සේ දේශනා කළ මහණෙනි මම ওই යන්ත දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කළා. ඒ මධ්‍යම ප්‍රතිපදාවේ අවබෝධ කිරීම නිසා ඒ මධ්‍යම ප්‍රතිපදාවෙන් මෙන්න මේව ලබා දෙනවා කිව්වා. දහම් මැස පහල කරනවා, නුවණ පහල කරනවා, චක්කු මුදපාදී, ඥානං මුදපාදී ප්‍රඥාව පහල කරන පඤ්ඤාවුදපාදී විඥාවුදපාදී විද්‍යාව පහල කරනවා ආලෝකෝදපාදී ආලෝකය පහල කරනවා ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍ය මේකයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේකයි දුක්ඛ නිරෝධය ආර්ය සත්‍ය මේකයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය මේකයි ඊට පස්සේ බුදුරජාන් වහන්සේම ආර්ය සත්‍ය හතර විස්තර කරලා ඒකේ තියෙන සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය කියන පරිවර්ත තුන දොළොස් ආකාරයකින් විස්තර කරනවා. ඒ විස්තරය අවසන් වුණාම බුද්ධ දේශනාවේ ඒකේ තියෙනවා ඉමස්මින්ච පන වෙය්‍යා කරනස්මින් භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමනන්ද මේ ව්‍යාකරණය පදාරණ කල්ලි සුත්ත ගෙය්‍ය ව්‍යාකරණ. ඒතර ව්‍යාකරණ කියලා කිව්වේ මොකද්ද? ගාථා රහිත වූ විග්‍රහාත්මක දේශනා. දහම් කරුණක් විග්‍රහ කර කර කරන දේශනාවට කියනවා ව්‍යාකරණ කියලා. එතකොට මහා පුන්නමා සූත්‍රය වගේ ඒවා ඒ මහා පුන්නමා සූත්‍රය අගට තියෙනවා ඉමස්මින්ච පන වේයාකරණස්මින් බඤ්ඤමානි මේ ව්‍යාකරණේ වදාර කල්ලි සැටක් පමණ භික්ෂූන් ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් කරගත්තා කියලා. එතකොට බුද්ධ දේශනාව තියෙනවා සූත්‍ර, ගෙය්‍ය, ව්‍යාකරණ. ඊළඟ දේශනා ගාථා. ඒ කියන්නේ සමහර බුද්ධ දේශනාවල තියෙන මොනවද? දේශනාව කියලා මහා විශාල විස්තරයක් නැහැ. එතකොට දේශනාවට තියෙන මොකක්ද? ගාථාවක් විතරයි. එතකොට මේ ගාථාව තමයි දේශනාව. ඒ සමහර දේශනා තියෙනවා ඒ උදාන ඉති උත්තක පාළියේම උදානවල තියෙනවා මේ යම් සිද්ධි යක් සිද්ධ වෙනවා. සිද්ධ වුණාම ඒ සිද්ධිය දිස්ස බලාගෙන ඉන්නකොට උන්වහන්සේට නිකන් નિરાයාසයෙන්ම උන්වහන්සේගේ මුවින් පිට වෙනවා. ගාථාවක් ඒ ගාථාව තමයි දේශනාව. දැන් අපි ගත්තොත් අජිත සූත්‍රය සුත්ත නිපාතේ පාරායන වර්ගේ බහලා ඇති. ඒකේ සම්පූර්ණ තියෙන්නේ ශාස්ත්‍රු ශාසනයේ ගාථා. ගාතාවක් අහනවා ඒ අහන ගාතාවට උත්තරයක් දෙනවා. සංයුත්ත නිකායේ තියෙනවා දේවතා සංයුක්ති සම්පූර්ණම ගාථා. ගාතාවක් අහනවා උත්තරයක් තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගෙන් එක පදයකින් එක ප්‍රශ්නයක් අහනවා. ඒ පස්සෙට උන්වහන්සේ උත්තරිත එක පදයකින්ම දෙනවා. ඒ වගේ දේශනා තියෙනවා. දැන් අපි ගත්තොත් කේනස්සු නිවුතෝ ලෝකෝ අජිත මානව මානවක ඇහුවා කේනස්සු නිවුතෝ ලෝකෝ මේ ලෝකේ වැහිලා තියෙන්නේ මුකින්ද පස්සේ ඒතර උන්වහන්සේ පදින්ම ඒක පදයකින්ම උත්තරයක් දෙනවා. අවිජ්ජාය නිවුතෝ ලෝකෝ මේ ලෝකයේ වැසී තිබෙන්නේ අවිද්‍යාවෙනි. කේනසුන පකාසති ඒ ඒ ප්‍රකට නැත්තේ මොකද? වේවිච්ඡා ප්‍රමාදාන පකාසති මසුරුකමත් ප්‍රමාදයක් නිසා ප්‍රකට වෙන්නේ කියනවා. කිච්ඡාබි ලේපනම් බ්‍රෝහි ඔබ කියන්නේ ඒ මේ ලෝකයේ මොකෙන් තවරිලා තියෙනවා කියලාද? දප්පා බිලේපනම් බ්‍රෝමි මේ ලෝකේ තවරගෙන ඉන්නේ තෘෂ්ණාව කියනවා. කිංසු තස්ස මහබ්බයන් හතරින් ප්‍රශ්නය අහනවා. ඔහුට තියෙන බය මොකද්ද? ඔන්න උන්වහන්සේ උත්තරය දෙනවා දුක්ඛමස්ස මහබ්බයන්. ඔහුගේ බය තමයි දුක. දැන් එතන විශාල දේශනාවක්. හැබැයි පද හතරයි. එතකොට පදහතර දේශනා ධම්මපදේ විතරක් නොවේ. ද ධම්මපදේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ගාථා කියන ශාස්ත්‍රු ශාසනේ. ගාථාවක ඇති අර්ථ තේරුම් ගැනීමට සෑහෙන දහම් දැනුමක් වුමනයි. ඒ දහම් දැනුම උපයෝගී කරගෙන තමයි ගාථාවක තියෙන අර්ථ තේරුම් කරගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුදු දේශනාවල ඒ ගාථාවල තියෙන අර්ථ තේරුම් ගන්න හරි ಉಪකාරී වෙනවා මේ පසුබිම් කතාව. මම මේ පසුබිම් කතාව සම්පූර්ණයෙන්ම ගන්නේ ධම්මපදට්ඨ කතාවෙන්. අටුවාව තමයි අරගන්නේ. මං අටුවාව ගන්න නැහැ කියලා ඔය හිස් මිනිස්සු චෝදනා කරනවා. මම අටුවාව කියෝ කියෝ තමයි ඔක්කොම කරන්නේ. එතකොට මේ පළවෙනි ගාථාව තියෙන කොහොමද? දීගා జాగරතු රත්ති. జాగරත జాగ්‍රත්. జాగ්‍රත් වෙනවා කියන්නේ නිදි මරනවා. නොනිදා ඉන්නවා. දීගා జాగරතු රත්ති. නොනිදා ඉන්න කෙනෙකුට රැය ගොඩාක් දීර්ඝ රාත්‍රියක් එයාට එළි වෙන එළි වෙනකන් එයා බලන් ඉන්නවා එළි වෙන්නේ දීගා జాగරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං යෝජනං කියන්නේ යොදුන යොදුන කියලා කියන්නේ වර්තමානයේ සතපම හතක් සන්තස්ස කියන්නේ ගමන් වෙහෙසෙන් ඉන්න කෙනා ගමන් වෙහෙසෙන් ඉන්න කෙනා දුවනකොට දීගා සන්තස්ස යෝජනං එයාට යොදුන හරීම දිගයි ඉවර වෙන්නේ ඇයි මහන්සියෙන් යා එක යන්නේ දීගෝ බාලානං සංසාරෝ බාලයන්ට සසරද දිගයි මක් නිසාද සද්ධම්මං අවිජානතං සද්ධර්මයේ නොදන්නා වූ බාලයාට සසර බොහෝ දිගයි. එතන මේ සිද්ධිය මේ ගාථාපද හතර උන්වහන්සේගේ මුවින් පිට උනේ ලොකු ලොකු කතන්දරයක් නිසා. ඉතින් මේ කතන්දරේ මම අටුවාවෙන් තමයි ගත්තේ. මේක තියෙන කොසල් රජුරෝ වීති සංචාරය කරද්දී එක්තරා නිවසක සඳලු තලයේ එක සුරූපී කාන්තාවක් මේ රජුරු ඇතා පිට යන්න ඇත්තේ ඇතා පිට ඉතින් දෙපැත්තේ බල බල දැන් මෙයා යනවා යනකොට සුරූපී කාන්තාවක් මේ රජුරු දිහා අර මේ බෙර ගහගෙන එහෙම යන්නේ නේ යනකොට ඉතින් මිනිස්සුන්ගේ සාමාන්‍ය ආසාවක් තමයි දූගෙන ඇවිල්ලා මේ මොකද්ද මේ යන්නේ කියලා බලන එක ඉතින් ලස්සන සුරූපී කාන්තාවක් බැලුවා. රජ්ජුරුවෝත් මේ පැත්ත බැලුවා. බලනකට රජ්ජුරුවන්ගේ හිත ගියා. දැන් රජ්ජුරුවන්ගේ දැන් ඔළුවේ වැඩ කරන්නේ මේ සංචාරයේ නෙවෙයි. මොකද්ද? අර දුටු කාන්තාව රජ්ජුරුව ගිහින් සේනාපති යන්න ගහලා ඇහුවා. ඔබ දැක්කද මගේ වෙනසක් වුණා? දැක්කා කිව්වා. කොහෙදද මගේ වෙනස උනේ ආන් අසවල් තැන අර සුරූපී ළඳ දුටු වේලේ බැරිද ඒ ළඳ මේ අන්තපුරයට ගන්න බෑ කිව්වා රජතුමනි සස්වාමිකයි කිව්වා ස්වාමීක් ඉන්නවා කොයාට ආයෙක මොකද්ද කිව්වා මම මරවන්නම් කිව්වා ස්වාමියාව ඊ කාලේ දේශපාලනයේ ලොකු වෙනසක් නැහැ එතකොට රජුරිකෝ මේ ස්වාමියාගේ විස්තරේ මට හොයාගෙන වරින් අනේ අර අහිංසක කෙනෙක් හැබැයි තෙරුවන් සරණ ගියපු කෙනෙක්. එතකොට මේ බිරිඳත් තෙරුවන් සරණ ගියපු කෙනෙක්. එතකොට රජු ඒ ස්වාමියාත් තෙරුවන් සරණ ගිහලා ඉතින් පොඩි බිස්නස් කරගෙන ඉන්න කෙනෙක්. මාලිගාවට කැඳෙව්වා. කැඳවලා රජුරෝ කියන යාට නුඹ බොහෝම හොඳ කෙනෙක් කියලා මට දැනගන්න ලැබුණා. ඒ නිසා මා කැමති නුඹව රාජසේවයට බඳවා ගන්න. ඉතින් අර බගෑපත් ලකුවා නේ දේවයන් වහන්සේ ගැත්තට අනුකම්පා කරන්න. මං තියෙන මේ බදු ගෙවිලි සියල්ල මම ඉෂ්ට කරන්නම්. මම නිදහසේ වෙලේ රඳාන් කරගෙන ඉන්න කෙනෙක් මට ඒකම කරගන්න අවසර නෑ නෑ නෑ ඊට වඩා බොහොම ශ්‍රේෂ්ඨ දෙයක් කිව්වා මේ ඔබට මේ දෙන්නේ රාජසේවයේ දැන් ඉතින් බෑරරින්න බෑනේ රාජාණ්ඩු ක්‍රමේ. රාජසේවිද රජුරෝ ප්ලෑන් කරනවා දැන් මෙයාව මරවන්නේ කොහොමද? එක දවසක් රජුරෝ උදේ පාන්දර මෙයාට එන්න කිව්වා. ආවා. ඊට පස්සේ මෙයාට නියෝගයක් කළා. නුඹ අද ගිහින් කොහෙන් හරි කමක් නැහැ නවනීත මැටි කඩපුල් මලු අරන් වරේ. මොකද මට ඕනි හවසට නාන්න ඒ නවනීත මැට්ට ගාලා නවනීත මැටි ඇඟේ ගාලා නාලා හිට කඩපුල් මල් මාලේ මට පළඳින්න ඕනේ. හැබැයි නුඹ නාවොත් මරනවා. කොන්න දැන් රජුරංග ප්ලෑන් එක. ඊට පස්සේ දැන් මෙයා දන්නේ නවනීත මැටි කොහෙද තියෙන්නේ කියලා. මෙයා අහලා තියෙනවා ඒක තියෙන්නේ හිමාලේ කියලා. කෙලීම ගෙදර ගියා. දැන් බිරිඳ බත් උයනවා. ඒක කරන්න දෙයක් නැහැ සොඳුරියේ. මොකද්ද අවාසනාවක් අඩාගෙන වැටිලා මට දැන් නියෝගයක් ඇවිල්ලා තියෙනවා රාජ නියෝගයක් අද හවස වෙනකොට නවනීත මැටි කඩපුල් මළුවේ ගේන්න ඕනේ කියලා මං දැම්ම පිටත් වෙන්න ඕනේ දැන් මට ඉක්මනට බත් බුලා. තාම බත ඉදිලා නැහැ ඒක. කමන්නේ නැහැ ඒක. ඔය තැම්පිච්ච තැනකින් අරගෙන හදලා බත බත් මුල් බැඳලා දෙන්න කිව්වා. ඉතින් බත් මුල් බැඳලා දුන්නා. දැන් මෙයා ඔහේ දුවනවා. දැන් මේ දුවන්නේ හිමාලය පැත්තට. දැන් මෙයා දන්නේ පාරත් උට කොහෙටද යන්න ඕනේ කවුද හම්බ වෙන්න ඕනේ මොකුත් දන්නේ ගියා දැන් බඩගිනි මහන්සි දැන් දැන් දුවනෝ දැන් මෙයා පයින් යන්නත් එපේ ගඟක් කයනට ආවා දැන් ඇවිල්ලා දැන් ඉතින් හොඳටම බඩගිනි මහන්සි බත් මුල කන්න ලෑස්ති වෙනකට 100 කෙනෙක් එනවා එතනට 100 කෑමද කියලා ඇහුවා නෑ පුතේ කෑවේ නෑ කිව්වා. "සිය බත් පොඩ්ඩක් කමු" කියලා 100ට බත් මුලින් කොටසක් දුන්නා. දැන් මෙයාගේ ඔළුවේ වැඩ කරන්නේ මේ නවනීත මැටි කාඩු පුල් මල්වල. දැන් මට බත් කන්නත් බෑ. මම බත් ටිකක් කාලා කල්පනා කළා මම කොහොමද දැන් මම මැරෙනවනේ. මම පිනක් කරගන්න එපා කියලා ඉතුරු බත් ටික මාළුන්ට දැම්මා. ගඟේ දාලා ගඟේම වතුර ටිකක් බීලා ගඟ දිහාවට හැරිලා හිමාලය පැත්තට හැරිලා කෑ ගහලා කිව්වා අනේ දෙවිවරුනේ අහගන්න නාගයිනේ අහගන්න මම දැන් පිනක් කළා මොකද්ද මේ පින මම මිනිස්සෙකුට ආහාර වෙලා දුන්නා මිනිහෙකුට ආහාර වෙලා දුන්නොත් දහස් ගුණයක විපාක තියෙනවා කියලා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මට කිව්වා සතෙකුට ආහාර වෙලා දුන්නොත් සීගුණයක විපාක තියෙනවා කියලා කිව්වා. මම මේ පිං දහස් ගුණයකට මිනිසෙකුට ආහාර වෙලා දීලා රැස් කළ දහස් ගුණේ පිනත් සතෙකුට ආහාර වෙලා දීලා සීගුණේ පිනත් මං ඔබ වහන්සේලාට අනුමෝදන් කරනවා. මම ලොකු කරදරයක වැටලා ඉන්නේ. මට නවනීත මැටි කඩපුල් මල්ලුවේ ගේන්නලු. අද හවසට හවස ඉඳලා මම හොයාගන්න ඕනේ. මම දන්නේ මේ කොහේ තියෙන කියලා. දිවිනේ මට පුළුවන් නම් උදව් කරන්න කියලා ආයෙ දිව්වා. දැන් බලන්න මෙයා නිකම්ම නිකන් yaadinnක් කළේ නෑ. දැන් බලන්න මේ බුද්ධිමත් මිනිසියෙකුගේ වැඩේ. මෙයා පිනක් කිපැද්දෙව්වා. උපද්දවපු පින ගැන තමයි පින තමයි ඉස්සරහට ගත්තේ. අරගෙන තමයි ආ කිව්වේ. ඊට පස්සේ මේක ඇහුණා ඒ ගඟේ හිටපු දිව්‍ය නාගයෙකුට දැන් මෙයා දුවනකට 100 කෙනෙක් එනවා ඉස්සරහට. ඒ ඉන්නේ අර නාගයා 100 කෙනෙකුගේ වෙස්ෙන්. ඇවිල්ලා හා හා පුතේ මේ කලබලෙට කොහෙද මේ දුවන්නේ උඹ? 100 මම මේ යන්නේ නවනීත මැටි කඩපුල් මළුවේ අරගෙන එන්න. මම මේ රාජකාරියකට යන්නේ. මං රාජපුරුෂයෙක් කිව්වා. හා කමන්නේ. උඹ කොහේ කොහෙන්ද ඔක ගන්නෙ? අනේ සීයේ මන් දන්නේ මම කොහෙන් හරි මේක හොයා ගන්න ඕනේ කිව්වා. එතකොට අර සීයා කියනවා මගේ ළඟ තියෙනවා මං ගෙනාපු නව නීති මැටි වගේකුයි කාදපුල් මලුයි මම මේක නුඹට දෙන්න නුඹ මට මොනවද දෙන්නේ එතකොට කියනවා සීයේ මං පිනක් මේ රැස් කරගෙන එන ගමන් මං සතුන්ට ආහාර වේලක් දුන්න දහස් ගුණ සිය ගුණයක විපාක මම මිනිස්සෙකුට ආහාර වෙලා දුන්නා දහස් ගුණයක විපාක මම මේක 100ට අනුමෝදන් කරනවා. හොඳයි හොඳයි කියලා අර කඩපුල් මලුයි නවනීති මැටි දුන්නා. දැන් මෙයා අරගෙන එක පීම දැන් යදුනක් යදුන් ගණන් දැන් මෙයා ගිහිල්ලා. දැන් මේ මහන්සියෙන් වෙනවා. දීගං සන්තස්ස යෝජනං. දැක්කනේ ගමන් වෙහිස තියෙන කෙනාට යොදින දුරයි. යොදින දිගයි. දැන් මෙයා එනවා එනවා එනවා කොහොම හරි මෙයා රජ්ජුරුව නාන වෙලාවට කලින් ආවා. කෙට්ටු වෙනකොට රජ්ජුරුව හිතුවා මිනිස්සුන්නේ හැටි කියන්න බෑ. මේක කොහෙන් හරි වේලාසෙනින් ගෙනාවොත් මගේ අදහස ඉෂ්ට වෙන්නේ නෑ. රජුරු නියෝග කළා වේලාසෙනින් දොරටු වහපල්ලා. දැන් මොන දොරටු වහලා. හරියටම වෙලාවට මෙයා ආවා. ආපු ගමන් එන්නකටම දොරටු වැහුවා. දුරට පාර යන්න සීනාවට කෑ ගහලා කිව්වා මේන් බලාගෙන ඉල්ලා මම හරි වෙලාවට ආවා. මේන් නවනීත මැටි මේන් කඩපුල් මල් මම නිර්දෝෂී මං වැඩිකාරයෙක් නෙමෙයි මේන් බලාගෙන ඉල්ලා කියලා මෙයා දැන් ගෙදර ගියා. දැන් මෙයා ගෙදර ගිහලා දැන් මට නිින්දක් නෑ මරණ බය. කල්පනා කළා උදේම මට එකම පිහිටයි තියෙන්නේ මම සවැත් නුවරට යනවා මම මම දෙවුරන් ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ මම හිට ගත කරනවා. එතකොට මට මේ සිද්ධිය කියන්න අවස්ථාව ලැබේ. රජුරු දැන් දොරටු වැහුවා. දැන් රජුරු තනියම සතුටින් hina වෙනවා. ඇයි දැන් මිනිහා ඉන්නේ නැහැ. හිතේ මිනිස්යව ඉවර කරනවා. ඊට පස්සේ අර ලස්සන බිරිඳ මගේ ළඟ. රජුරු හිතන්නේ එහෙමයි දැන්. දැන් ඊට පස්සේ දැන් රජුරන් ඔළුව වැඩ කරන්නේ සම්පූර්ණ අර කාන්තාව ගැන. දැන් නිින්ද යන්නේ දීගා జాగරතු රත්ති. දැන් රාගගින්නෙන් ඇවිලි ඇවිලි එහාට මෙහාට පෙරලි පෙරලි ඉන්නවා අර මිනිස්සයව මරවලා ඉක්මන්ට අර බිරිඳ අන්තපුරයට ගෙන්න ගන්න. කොමාර නිින්දෙන් නැතුව එහෙට මෙහෙට ඈනුන් ඇර ඇර හාන්සි වෙලා ඉඳෙද්දී එකපාරට මාලිගාව දිදුරුම් කාලා සද්දයක් ඇහුණා දූ කියලා. උඩ ගිහිල්ලා ඇහුණා රජුරෝ. ආයමතර අහගෙන හිටියා. ඊට පස්සේ ඇහෙනවා සර් කියලා. රාජ්‍යරුව තවත් බය වුණා. ඊට පස්සේ ආගෙන එකට ඇහෙනවා න කියලා. ආය ආගජිය මොකක්? ආගෙන් ඊට ආය ඇහෙනවා සූ කියලා. දැන් රජුලන් ගැහෙන්න ගත්තා හොඳටම. දැන් අර රාගේ කොහෙන් ගියාද නැහැ. හොඳටම බීතියටපත් වෙලා කම්පා වෙලා දැන් ඔන්න උදේ පාන්දර නැගිට්ටා. දැන් එළවෙනකන් ඇහැරිලාන්නේ. ඊට පස්සේ රජුරෝ පුරෝහිත බ්‍රාහ්මණය ඒ වෙනකොට රජුරු බෞද්ධ නෙවෙයි. පුරෝහිත බ්‍රාහ්මණවරු කැඳෙව්වා. කෙරවලා කිව්වා බ්‍රාහ්මණවරුනි මෙන්න මෙහෙම ඊයේ රාත්‍රියේ මට හරි වැඩ මට රාජකාරි මේ මිනිස්සුන්ගේ යහපදිස මං සෑහෙන මහන්සි වැඩ කරන කෙනෙක්. ඉතින් මම මේ රාජකාරි කරලා යාන්තම් වෙහිසර මහන්සිලා නිින්ද ගියා නිින්දට ගියා මං. එතකොට මෙහෙම භයානක ශබ්ද හතර ඇහුණා මට මේකේ පලාපල කියාපන්. ග්‍රහකෝණේ ටික ඔක්කොම මොකද කළේ රංජිරුවන්ගේ කේන්දරේ ගත්තා. අරගෙන අර පලාපල බලලා කිව්ව රජතුමනි හරි වැඩේ ගිරහව නමේම කිපිලා කිව්වා. කරන්න දෙයක් නෑ භයානක ඒ රාෂ්ටක නවයක් එකට ඇවිල්ලා තියෙන කිව්වා. හරිම භයානකයි කිව්වා. කොයි වෙලාවෙද නෑ ඔබතුමාට ඉතින් රජතුමා තවත් බය වෙලා හොඳටම. බය වෙලා කිව්වා හරි වැඩේනේ. මොකද කරන්න මේකට? කරන්න දෙයක් නෑ. මේකට එකම විසඳුම පංච සතික කියලා යාගයක් තියෙනවා. ඒ යාගය කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? හරක් 500යි, කුකුළු 500යි, එළුව 500යි, ඌරු 500යි, ඊළඟට බටළුව 500යි, මිනිස්සු 500යි මරන්න ඕනේ කිව්වා. ඔන්න බ්‍රහ්මණ ආගම. රජුරෝ දැන් මේකට අවසරය ගන්න එපා කැබිනට් එකේ. ඔක්කොම කැඳෙව්වා. ඇමති මණ්ඩලේ. කඳුවල ඇහුවා පොළොවද වටින්නේ ජලයේද? ජලයේ කිව්වා. ජලයේද වටින්නේ ගස්කොළන්ද? ගස්කොළන් කිව්වා. ගස්කොළන්ද වටින්නේ සත්තුද? සත්තු කිව්වා. සත්තුද වටින්නේ මිනිස්සුද? මිනිස්සු. මිනිස්සුද වටින්නේ නුඹලාද? අපි. නුඹලාද වටින්නේ රජ්ජුරුවෝද? ඔබතුමා. එහෙනම් රජ්ජුරුවන් හැටියට මම බරපතල ප්‍රශ්නයකට දැන් මැදිලා ඉන්නවා මගේ මට මොන හරුණොත් මේ මුළු කෝසල රාජධානියටම කිසි වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මාව ආරක්ෂා කරගන්න කරන්න ඕනේ භයානක ඊරාශ්‍රක නවයක් එක දිගට මට ඇවිල්ලා මේකෙන් බේරෙන්න තියෙන්නේ පංච සතික යාගය කරන්නයි දැන් ඔබල මොකද කියන්නේ? රජතුමනි ඔබ වහන්සේ වෙනුවෙන් අපි මේක කරමු කිව්වා. එවලම නියෝග දුන්න දැන් ඔක්කොම එකතු කරනවා හෝ ගාලා. එළුව 500 එකතු කරනවා, කුකුළු 500 එකතු කරනවා, හරක් 500 එකතු කරනවා, මිනිස්සු 500කුත් එකතු කරන මියාකට මරන්න මේ ගිනි ගොඩවල් ගහලා මරන්න මේ. දැන් එකම ගෝසාවක් රාජාංගනේ රජ මිදුලේ මල්ලිකාය වෙනකොට බෞද්ධ මල්ලිකා විසව මේ සිද්ධිය දැනගන්න ලැබුණා මේ මහා ගෝසාවක් මේ රජුරෝ සේනාව මැති ඇමතුරු කැඳවල එකපාරට රැස්වීමක් තිබ්බා. තිල දැන් මේ යාග කරන්න කල්පනා කළ හදිසියේ. ඇහු රජතුමනි ඇයි මේ? මල්ලිකා නුඹට කිසි වගක් නැහැ කිව්වා. නුඹට තේරෙන්නේ නැහැ කිව්ව රජ කෙනෙකුගේ කාර්යභාරය. රජුරු හැටියට මේ භයානක අනතුරකටපත් වෙලා මේ ඉන්නවා. මේ රාජකාරී කරන්න ගිහිල්ලා මට ඕන ඊරාශ්‍රය කරලා බලලා දැන් මේ යාගයක් කරන්න ඕනේ. ඉතින් කොහොමද වුනේ? ඉතින් කිව්වා මෙන්න මෙහෙම සද්ද හතරක් ඇහුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ මතක් වුණා මල්ලිකාට. මල්ලිකා කිව්වා මම දෙවියන් වහන්සේ එහෙම නෙමෙයි. අපි මේ ජේතවනාරාමේ වැඩ සිටින මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව බැහැදකල යාමෝ උන්වහන්සේ මීට වඩා වේදන් අඩු ක්‍රමයක් අපට කියලා දීවි. අපි ඒකත් පොඩ්ඩක් සලකෙල්ලට ගම්මු කියලා යන්තම් රජුරවන්ව කැමති කරුව ගතර බය වැඩි කමට රජුරව කැමති වුණා. රජුරව යනවා දැන් ජේතුනාරාමයට. ගිහිල්ලා දැන් සේනාවත් වාඩි වුණා. දැන් අරයත් පිටිපස්සෙන් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. කවුද? අර මිනිස්සයත්. නවනීත මැටි කඩපුල් මලු ගිරා පුරුෂයත් පැත්තකින් එනවා. ඒ වෙලේ තමයි මේ සිද්ධිය රජුරව බුදුරජාණන් වහන්සේට කිව්වා භාග්‍යවතුන් වහන්සේ මෙහෙමයි ඊයේ රෑ මෙන්න මෙහෙම භයානක ශබ්ද හතරක් දු ස න සෝ කියලා වුණා. මෙන්න මේක තමයි මගේ දැන් ප්‍රශ්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි මේ ඔබතුමාගේ ප්‍රශ්නයක් නොවේ. මේ ඔබතුමාට අදාළ නැත. බොහෝ වර්ෂ ගණනකට කලින් වසර දහස් ගණනකට කලින් මේ ප්‍රදේශයේ නගරයක්ව තිබූ අවදී සිටුවරු හතර දෙනෙක් හිටියා. මේ සිටුවරු හතර දෙනා දවසක් පාටි එකදී එකතු වුණා. එකතු වෙලා කතා වුණා අපිට දැන් හොඳට සල්ලි හම්බ කරලා තියෙනවා අපි ඇති වෙනකන්. අපේ પરම්පරාවලට සල්ලි හම්බ කරලා තියෙනවා. දැන් අපි මේ සල්ලි වලින් මොකද කරන්නේ? එතකොට එක සිටුවරෙක් කිව්වා අපි පින් කරමු. අපි දන්සැල් දෙමු. මම්මාවත් හදමු. ලිම්පකුණු හදමු. අනිත් සිටුරක්කම් විහිළු කරන්න ගත්තා. උඹට පිස්සුද? උඹට පිස්සුද කියලා විහිළු කරන්න ගත්තා. අනිත් අය නෑ. අපි පාටි දාමු. අපි එක එක ජනපදවලින් ලස්සන ලස්සන කාන්තාව ගෙන්න ගමු. අපි විනෝද වෙමු. කුමාරි අර සත්පුරුෂ මතේ යට ගියා අසත්පුරුෂ මාසේ මතයට තැන ආවා. ඊට පස්සේ ඉතින් අපි වේදන් කළා අපි සුපර් ස්ටාර්ස් කරමු සුපර් ඩාන්ස් කරමු. වේදන්කට ඕන තරම් ඉන්නවා දැන්. ඊට පස්සේ දැන් මේ හතර දෙනා හොඳට වේදන් කළා දැන් සුපර් ස්ටාර් කරනවා. සුපර් ඩාන්ස් කරනවා සුපර් පාටි දානවා. දැන් විවිධ වණචරකම් මරුණා. හතර දෙනාම නිරේ. දැන් බුදු කෙනෙකුත් අර කාශ්‍යප බුද්ධ කාලේ අර සිද්ධිය. ඒකා ඒම මේ ඉවර වෙලා නිරේ විඳලා විඳලා විඳලා කොසල් රජුරුවන්ගේ මොකද්ද පිනකට කොසල් රජුරු මහ භයානක විපතක් කරා යන ලෑස්ති වෙච්ච වෙලාවේ එයාගේ පිනකට අර ගොල්ලන්ට ඒ වෙලාවේ අර ලෝදිය හැලියෙන් එකපාරට එක්කෙනෙක් මොහොතකට උඩට ආවා. එයාට ඕන වුණා ගාතාවක් කියාගන්න අනේ මට පින් කරගන්න ලැබිච්ච දුර්ලභ අවස්ථාව කියලා. මට මට මම නැති කරගත්තා කියලා කියාගන්න එයා දුයන්න කිව්වා. ඊටු ටික කියාගන්න හම්බුන්නේ නැහැ බග්ගාල යට ගියා. ඊට පස්සේ රජතුමනි දෙවනි සිටුවරයා අර ලෝදිය හැලියෙන් උඩට ඇවිල්ලා අනේ මට දුකසේ ලැබිච්ච මේ අවස්ථාවේ මට සෑහෙන පුණ්‍ය සම්පත්තියක් ලබා ගන්න තිබුණා නේද කියලා කියාගන්න යනකට සයන්න කියුණා ඉතුරු ටික කියාගන්න වෙලාව නැහැ යටට ගියා අනිත් එක්කෙනා අර ගිනි ජාලාවෙන් උඩට එනකොටම එයාට එයාටත් මේ කතාව කියාගන්න ඕන වෙලා තිබුණා පුළුවන් තරම් පිං කරපල්ලා දුර්ලභයි මේක කියලා නයන් නිතර කියාගන්න හම්බුනේ යට බුදුරජාණන් වහන්සේ හැම ගාතාවක්ම රජුරන්ට කියලා දුන්නා රජුනි මේ ගාතාව කියාගන්නයි මෙයා හැදුවේ අරයා අනිත් එක මෙන්න මේකයි යා කියන්න හැදුවේ. මෙන්න මේකයි අනිත් එක කෙනා කියන්න හැදුවේ. හතරවෙනි එක කෙනා මේකයි කියන්න හැදුවේ බැරුව ගියා. යට ගිලුණා. දැන් ආයේ කල් අවුරුදු 1000 ගානකට ආයේ උඩට එන්නේ නැහැ කිව්වා. රජු හීන් දාලේ දැම්මා. එවලේ අර ස්වා අර මැටිගෙන අනේ මේ භාග්‍ය බුදුරජාන් වහන්සේ මටත් ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. රජුරු ඉස්සරහම. ඒක මටත් මේ මම ඊයේ නවනීත මැටි කඩපුල් මල් රජුරු බැලුවා. මේකත් ඇවිල්ලා මෙතන. නවනීත මැටි කඩපුල් මළුවේ ගේන්න කිව්වා. අනේ ස්වාමීනි මං වෙලාවට ගෙනිච්ච රජුරු හා හා හරි ඒව වැඩක් නැහැ දැන් කිව්වා. එවලෙහි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළේ. දීගා ජාගරතු රත්ති නොනිදා සිටින කෙනෙකුට රැය ගොඩාක් දිගයි දීගං සන්තස්ස යෝජනං වෙහෙස මහන්සි වෙච්ච කෙනෙකුට යොදුන දුව ගන්න බෑ බොහොම දිගයි දීගෝ බාලානං සංසාරෝ චතුරාර්ය සත්‍ය නොදත් බාලයන්ට සංසාරයේ බොහෝ දිගයි බලන්න මේ දේශනාව විතර හොඳට ගැලපෙනවනේ ඉතින් මේ දේශනාව මේ හරීම මේ ඇත්ත වශයෙන් මේ ධම්මපදේ අපි කියුවට මේ වගේ සිද්ධි අපිට අහන්න ලැබිලා මේ විදිහට අහන්න ලැබිලා නැහැ. මම බොහෝ සිද්ධි මේ වගේ සම්පූර්ණ සිදුවීම් මේ පරිවර්තන වලට දාලා තියෙනවා. කලින් පොතේ ඇති පරිවර්තනයකට මම දාලා මහානාම ශාක්‍ය අර දුලස් අවුරුද්දක් නාගලෝකේ උපකාර ලබාගෙන හිටිය කියලා අටුවාවේ තියෙනවා මේවා. සිංහලට හැරවිලා නැහැ. දැන් මේ මේ සිද්ධිය වුණා සිංහලට හැරිලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ දුර්ලභ සිද්ධි. ආ මං ඊ ගාථා හතර මේක දාලා තියෙනවා. මේකේ තියෙනවා දුයන්න කියපෙක්කන කියනවා මහරජතුමනි එයාට කියන්න ඕන උනේ මෙන්න මේ ගාථාවයි. දුජීවිතං අජීවිම්හ යේ සම්ති න දදම්හසේ විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්ම අත්තනෝ අපට දන් දෙන්න ඕනතරම් දේවල් තිබ්බා. නමුත් පින් කරගත්තේ නැහැ. දුස්සීල ජීවිතයක් ගෙව්වේ. භෝග සම්පත්තියේදී Tamanට පිහිටක් කරගත්තේ නැහැ. මේක තමයි යාට කියන්න ඕන උනේ. අනිත් ගාතාව තියෙනවා. සට්ටි වස්ස සහස්සානි පරිපුන්නානි සබ්බසෝ නිරේ පච්චමානානං කදා අන්තෝ භවිස්සති එතකොට එයාට කියන්න ඕන වෙලා තිබුණේ මොකද්ද? දැන් නිරේ පැහෙන්න අරගෙන මට සම්පූර්ණයෙන්ම අවුරුදු 60000ක් පිරුණා. අයියෝ මේ දුක අවසන් වෙන්නේ කවදාද? අනිත් එක්කෙනාට ඕන වුණා කියන්න මේ ගාතාව. නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පටි දිස්සති. තදාහි පකතං පාපං මම තුයංච මාරිසා. දැන් නයන්න විතරයට ගියා ගන්න හම්බුනේ. අනේ දෙවියනේ නුඹත් මාත් යම් දවසක බොහෝ පව් කළානේ. මේ විපාකවල ඉවරයක් නැහැ. කවද්ද ඉවර වෙන්නේ? මේක ඉවරයක් නම් පේන්නේ නැහැ. ඊළඟ එක්කෙනා සෝයන් විතරයි කියන්න හම්බුණාට සෝහං නෝන ඊතෝ ගන්වා යෝනිං ලද්ධාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බවුන් එයා තමයි අර පින් කරන් යෝජනා කරපු එක්කෙනා එයා දැන් කියනවා අනේ මම මෙතනින් බේරිලා ගිහින් මට ආයිමත් මනුස්ස ජීවිතයක් ලැබුණොත් මන් ළඟට ඇවිත් යමෙක් යම් දෙයක් ඉල්ලනවා නම් ඒ ඉල්ලීමට සුදුසුෙක් වෙනවා සිල්වත් වෙනවා බොහෝ පින් කරගන්නවා මේකේ මට පුදුම හිතුණා බුද්ධ ඥානි ගැන මොකද්ද පුදුමේ රජ්ජුරුවන්ට ඇහුනේ දු කියන අකුර ඊළඟ රජුරන්ට ඇහුනේ ස කියන අකුර. ඊළඟ රජුරන්ට ඇහුනේ න කියන අකුර. ඊළඟට ඇහුනේ සෝ. බුදුරජාණන් ඒ සිද්ධිය දැන් අතීතයට ගිහිල්ලත් ඉවරයි. දැන් බුදුරජාණන් වහන්සේ ගාට ඇවිල්ලා රජ්ජුරු ඒක අහනකොට මේ ඒ බුදුරජාණන් වහන්සේ අතීතයේ මෙනෙහි කළා. ඒ හිතපු ගාථාව තේරුම් අරගෙන ඒ සිද්ධිය විනාඩි දෙකකින් තුනෙන් ඔක්කොම report එක සම්පූර්ණයෙන් අරන්නේ. පුදුමයි. මම මේක බලලා කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුදු බව මොනතරම් ආශ්චර්යද මොනතරම් ආශ්චර්යද කියලා. ඉතින් මේ නිසා දැන් අපේ මේ ගාථාව ඇසුරින් මම මේ ගාථාවට සිංහල කවියට මම ඒක හරවලා තියෙනවා. ගාථාව තමයි දීඝාජාගරතු රත්ති දීඝං සන්තස්සයෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං මේක මම හැරෙව්වා නොනිදා නිදිවරණා විට දිගු වෙයි ඒ රැය ඔහු හට වෙහෙසින් ගමනක් යන විට යොදුනත් දිගමයි යෝහට සදහම් නොදකින කෙනාට අසත්පුරුෂ බාලයාට යන විට උපතින් උපතට සසරත් දිගමයි යෝහට දැන් මේ වගේ පින්වතුනි මේ ධම්මපදයේ විශේෂත්වය මොකද්ද? මේක සරලයි. ළමයිකට උනත් මේක කියවලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේක Tamanට කම්මැලි වෙලාවට උනත් කියවන්න පුළුවන්. අර්ථ තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට මේ හැම සිද්ධියක් ගැනම දැන් මේකේ තියෙනවා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යෙක් අවවාද කළාට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ කුටිය ගිනි තියලා විනාශ කළා ගියා. ඉතින් ඒ කාලෙත් ගුරුවරු අවවාද කරාම ශිෂ්‍යෝ පව්කාර ශිෂ්‍යෝ වගේ පව් රැස් කරනවා. ඊළඟට මේක හරි අපූර්ව කතාවක් තියෙනවා. නන්දන මහා සිටුවරයාගේ කතාව. එයා අර හිඳන පවුලක ඉපදිලා තමන්ගේම මාලිගාවට එනවා. පොල් කට්ටකුත් අතින් අරගෙන අරගෙන ඇවිල්ලා තමන්ගේ පුතාලගේ බේබිලා සෙල්ලම් කරද්දී ඒ මැද්දට මෙයා ෆයින්ව hina වේගෙන පැනලා ගුටි කාලා ඊට පස්සේ හොඳ වෙලාවට බුදුරජාණන් වහන්සේ එතන වැඩම කළා මේ සිද්ධිය කියන්නේ අද වෙනකොට මේ ලෝකෙ කොච්චර ඇද්ද සිටුරු වෙලා ඉන්න අය හිඟා කන අපිට පේන්නේ නැහැ නෙනේ අපි දන්නේ නැහැ නෙනේ මේකේ තියෙන ওই ආනන්ද සිටුවරයා එයාගේ ව්‍යාපාර වලට පාවිච්චි කරපු ගාතාව අංජනානං khයන් දිස්වා උපචිකානංච ආචයන් මధుනංච සමාහාරම් පඬිතෝ ඝරමාවසී ඥානවන්ත කෙනෙක් gedare ඉන්න ඕනේ මෙන්න මේ විදිහටයි කියලා ඔක්කොම එකතු කරලා තමන්ගේ පුතාටත් එක්ක අවවාද කරන කොහොමද අවවාද කරන්නේ නෝනති කෙනා දිහි gedරක වසන විට දැක නැති වෙන අඳුන් නිතුවක ගාන විට වේයම් බඳිනසේ තුඹසක් ලෙස යසට රැස් කර ගනින් ධනය මීමැස්සන් ලෙසට මෙහෙම කී කී තමයි යා හම්බ කළේ. ඒකට බුදුරජාණන් වහන්සේ ගාථා දේශනා කළා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තං කුතෝ ධන මම මේක පරිවර්තනය කළා ලස්සන හැඩරුව ඇති හොඳ දරුවන් මට ඉන්නවා. මහන්සියෙන් හම්බ කරපු ධනයක් මට තියෙනවා. කියමින් අනුවන කෙනා ඒ මත්තෙම නැහෙනවා. තමාවවත් තමාට නැති බව බොහෝ අය දන්නේ නැහැ. එනිසා තමහට පිහිටට දරුවන් කොහොමද ලැබෙන්නේ? ධනයත් කොහොමද ලැබෙන්නේ සම්පූර්ණ අර්ථය තියෙනවා පොඩ්ඩක්වත් එහාට මෙහාට නැති ඒ නිසා මේක හරිය වටිනවා මොකද සමහර අයගේ ජීවිතය ගත්තොත් ඒ ජීවිතය තුළ කරපු පින් මතක් කිරිල්ලක් නෑ දුව ඕස්ට්‍රේලියාවේ කියයි නෑ ඊළඟට පුතා කැනඩාවේ කියයි ඊළඟට මුණුබුරා UK කියයි ඊළඟට මිනිබිරිය නිව්සීලන්ත කියයි ඔච්චර තමයි කියෝ ගන්න දන්නේ. පින් තමන් කරපු පින් මතක් කර කර කියන්න. හැබැයි එහෙම අයත් ඉන්නවා. තමන් කරපු පින් මතක් කර කර අපි මෙහෙම මෙහෙම පින් කරනවා මාත් එක්ක ගොඩක් අය කියනවා ස්වාමිනී අපි මෙහෙම මෙහෙම පින් කරනවා කියලා ඒ බුද්ධිමත් අය. ඊළඟට තියෙනවා ගැට කපන්නන්ගේ කතා වස්තුව. ඒකේ තියෙන්නේ මේ බුද්ධ කාලේ ධර්ම ශාලාවට පිට්පොකට ගහන්න ගිහිල්ලා තියෙනවා. ජේතවනාරාමයට කල්ලියක් හැදලා පිප්පුකට ගහන්න ගිහිල්ලා තියෙනවා. එතකොට මේකෙන් තේරෙනවා සෑයන සෙනගක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඒ දෙන්න බනහන්න ගියපු වෙලාවේ එක්කෙනෙකුගේ සිත වාසනාවට ධර්මයට හිත ගියා. කොච්චර වාසනාවක් ඒ පුද්ගලයාගේ තිබ්බද කියන්නේ පිප්පකට ගැහුවත් ඒකා පින්වන්තෙක්. ඒ මොකද පින මාර්ගඵල ලැබුවා. ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඊට පස්සේ ආයෙදා නිකම්ම ගෙදර ආවා. එදා ගෙදරදී බිරින්දෑගෙන් හොඳට හම්බ වුණා යාට කසාය. මේකේ විස්තර තියෙනවා. ඊට පස්සේ මෙයාට කරගන්න දෙයක් නැහැ. මොකද හොරකම් කරගෙන ආවට පස්සේ ළමයි එක්ක කාලා බෙල සන්තෝෂ වෙලා සොරකමටම අනුබල දෙන බිරින්දෑවරු ඉන්නවා. ඒ බොණ්ඩ අනුමලදෙන බිරින්දවරු ඉන්නේ. සමහර එක දවසක් මගේ ළඟට මහත්යෙක් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි මම හරි ආසයි මත්පැන් වලින් වැළකී ඉන්න මට මත්පැන් වලින් වැළකී ඉන්න දෙන්නේ නැති බිරිඳ බිරිඳ මට බයිනෝ මිනියෝ ලැජ්ජ නැද්ද අර පාටියට ගියාන පස්සේ ටිකක් බීපිය කියනවා අනේ ස්වාමීනි මම හරි ආසයි නොබී ඉන්න දැම්මට පවුල සමගින් තියාගන්න ඕන නිසා බොනවා පොඩ්ඩක් හරි බීවේ නැත්නම් ඔබට කොන්දක් නෑ මොකෙද්ද ඔබ සිගරට් එකක් බොන්න බැරි මිනිහා මොකಾದ පාටියකට ගිහලා බොන්නේ නැති මිනිහා මොකಾದ අර ලස්සනට අරගොල්ල බලාවා බීවන බීලා නටන හැටි නටාපිය ගිහින් එහෙම මෙහෙවන හැඳිමිටේ තරම්වත් නෝන නැති නෝනලා ඉන්නවා අපිට කියනවා ඇවිල්ලා සමහර ගෙවල් වල ඊට වඩා ඊටාම වේදනාකාරී දරුවෝ ඥානවන්ත නැහැ. පව්කාරයෝ. පව්කාරයෝ ඇවිල්ලා සිංහල අවුරුදු කිට්ටු වෙනකට යාළුවන්ට මිත්‍රන්ට එන්න කියනවා. එන්න ගිහලා ඔක්කොම ලෑස්ති කළා. ඒ පව්කාරයා සල්ලි දෙනවා අම්මගේ අතට. අම්මේ ගිහින් බෝතලයක් ගෙනින්. අම්මා තමයි කඩේ යන්නේ. අම්මා තමයි බෝතලේ ගේන්නේ. මොනතරම් වේදනාවෙන්ද යම් අයක කරනවා ඇති. එම් සත්‍ය සිද්ධි තියෙනවා. සමහර තැන්වලදී මෝඩ කාන්තාව කියනවා අනේ අපේ මහත්තයා බිව්වට කිසි ප්‍රශ්නයක් නැහනේ. කාටවත් වරදක් නෑ අපේ මහත්තයා බිවිලවිල පාඩි වෙ ඉන්නවා හාන්සි වෙලා. එතකොට තවත් මෝඩ කාන්තාවක් කල්පනා කරගෙන අපේ මහත්තයට පොඩ්ඩක් පොවන්න ඕනේ. මේව මේ වර්තමානයේ තියෙන දේ. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ එකක් මේ තියෙන. එතකොට මේ අර යාළුවෝ දෙන්න ගියා එක්කෙනෙක් පිප්පුවට ගැහුවා අනිත් එක්කෙනා සෝතාපන්න වුණා. දෙන්න ගෙදර ගියා. පිප්පුවට ගහපු එක්කෙනා දිරන සල්ලි දැන් පවෝදා ගෙදර උයාගෙන කනවා. මේ ගෙදර බඩගින්න. එතකොට බිරිඳ හොඳටම බනිනවා මෙයාට මෙයාට බයිනවා මේ දැන් මෙයා ඇවිල්ලා කියනවා මම ආයෙ හොරකම් කරන්නේ මං ආයෙ මොකුත් කරන්නේ මම දඩි දාඩිය මහන්සියෙන් කුලිය වැඩක් කරලා හම්බ කරනවා කියන එකට අන්න බිරිඳ බයිනවා අපි අප්පෝ මෙන්න අපි එවනියාගේ දිනුනෝ මොකද්ද දිනුනෝ බලාපිය කියන වළම්පිගන් හිස් ඔන්න මහලුකට නෝන ලැබුණලු ජීවිත අවබෝධය ලැබුණාන බලාපන් අර අල්ලපු ගෙදර බලාපන් අර බැදුම් වල සුවඳ ඔන්න මේ ඒ කාලේ තිබිච්ච ගෙවල් වල ඒ ගෙවල් වලයි මේ ගෙවල් වලයි ලොකු වෙනසක් තියෙනවද? අපි සාමාන්‍ය දුප්පත් ගෙවල් පරිසරය ගත්තොත් සමානයි. මේ පුද්ගලයා ධර්මාබෝධ කරපු කෙනෙක් නිසා කේන්ති ගත්තේ නැහැ. බුදුරජාන් වහන්සේට ගිහිල්ලා කිව්වා. "උන්වහන්සේ හරි ලස්සන ගාථාවක්. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං. පඬිතු වාපි තේනසෝ." යමෙක් තමන්ගේ අඩුපාඩු බාල බව Taman දන්නවාද? එයින් ඔහු පඬිතෙක් වේ. බාලෝච පඬිතමානි බාලීක්ව ඉඳගෙන පඬිතෙක් කියලා හිතාගෙන ඉන්නවා නම් සමේ බාලෝති උච්චති යෝහු හැබැයිම බාලේක් අසත්පුරුෂ පවිතු කෙනා ඒ බව දැනගන්නවා නම් ඒ තුලින් මේ කෙනාට යහපත් වෙන්නට පුළුවනි අසත්පුරුෂ පවිතු කෙනා හරිය කියලා සිතනවා නම් හැබෑ ලෙසම පවිටෙක්මයි ඔහු නෑ නිවැරදි වන්නේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ඒ අවස්ථාවල ලැබෙන උපදේශ කොච්චර ලස්සනද කියලා. ඊළඟ ලස්සන හරි ලස්සන උදායි. උදායි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාති කෙනෙක්. එතකොට ඇඟපත බොහොම තරබාරුවට තියෙනවා මහාන වෙලා උදායි පිරුම්. අර ලොකු මහා තෙරුන් වහන්සේලා වාඩි වෙන ආසනේ හොඳට වාඩිලා ඉඳලා දැන් අර පොඩි ස්වාමීන් වහන්සේලා දන්නවා මෙයා මේ වාඩි වෙලා හිටියට මෙයාගේ විශාල ඇඟ විතරයි කියලා. ඒ අවබෝධයේ විශාල නැහැ කියලා. ඉතින් පොඩි ස්වාමීන් වහන්සේලා කියලා මෙයාගේ මොකද කළේ? ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්න අහකට උත්තර දී ගන්න බැරි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න මෙයා චතුරාර්ය සත්‍ය ගැන මොකක්වත් දන්නේ නැහැ කියලා ඒ පොඩි සාන්නසල කිව්වහම ඒකට මෙයා මහා කෝලහල කරගෙන අඬාගෙන බුදුරජාන් වහන්සේට ගිහින් කිව්වා අනේ ස්වාමීනි අපිට මෙන්න මෙහෙම බැන්නයි කියලා මේ ස්වාමීන් එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතම් පෛරුපාසති නසෝ ධම්මං විජානාති දබ්බී සූප රසං යථා ඉදින් නුවණ නොමැති කෙනා මුළු දිවිමඟ ගෙවෙන තුරා ඇසුරු කළත් නැනවතිකුව නැත ධර්මයේ දැනගන්නේ හොඳ රසවත් බොජුන් නිතර තැවරෙන මුත් හැන්ද පුරා කවදාවත් ඒ හැන්දට නැත රසයක් වැටහෙන්නේ බලන්න කොච්චර ලස්සනද කියලා බුදුරජාණන් වහන්සේගේ ගාථා හරිම ලස්සනයි. මේ කොටසේ තියෙන්නේ බාල වර්ගයේ. ඒ කියන්නේ බාලයන් මුල් කරගෙන තියෙන ගාථාව. මේකෙන් තියෙන අර සුමන මාලාකාරයාගේක උප්පලවන්නා තෙරණිය මොණදීප ප්‍රශ්නි. එතකොට ජම්බුක මේකත් හරි ලස්සන කතාවක්. ජම්බුක තෙරුන් ගැන ජම්බුකා ජීවක ගැන තියෙනවා මේ හරීම ඒ කියන්නේ මේ මිනිස්සු කර්ම විපාක විඳින හැටි මේ වාර්තා වෙන නිසා මිසක් අපිට වෙන දැනගන්න ක්‍රමයක් මං හිතනවා වර්තමාන මීටත් වඩා මිනිස්සු කර්ම විපාක විඳිනවා ඇති කියලා. අපිට ඒව රිපෝට්ස් එන්නේ ඒ නිසා දන්නේ දැන් මේ ජම්බුකාජීවකගේ සිද්ධියේදී මේ සමත්වර සැප සම්පත් පිරී ඉතිරී තියෙන පවුලක මේ පුංචි දළමෙක් උපන්නා. මේ චූටි ළමයා උපන්න දවසේ ඉඳලා තමන්ගේම කක්ක තමයි කෑවේ. දැන් දෙමව්පියන්ට පොඩ්ඩක්වත් බැරි වුණා මේ ළමයා මේකෙන් මේ පුරුද්දෙන් ගලව ගන්න. අන්තිමට දෙමව්පිය මොකද කළේ? ඊට පස්සේ මේ ළමයට ඇඳුම් අඳිනවා. අඳන අඳන ඇඳුම ළමයා ගලවනවා. එතකොට මේ පුංචි කාලේ ඉඳලා පොඩි ළමයා ඇඳුම් අඳින්නේ, කිරි බොන්නේ, බත් කන්නේ, තමන්ගේම කක්ක කනවා. දැන් ඊට පස්සේ දැන් දෙමාපියන්ට හරි වස ලැජ්ජයි මේ වැඩේ. ඒ කාට පෙන්වන්න පුළුවන් මේ අපේ දරුවා කියලා. ඊට පස්සේ ගෙනිච්චා මේගොල්ලෝ නිගන්ටිව ළඟට. හිතුවා ගිනිලා මේ එහෙනම් පෙර ආත්මේ නිගන්ටියෙක් වෙන්න ඇති. මේ පුරුදු වෙලා මේ පුරුද්දට ඇවිල්ලා ඊට පස්සේ නිගන්ටු ගාට කියලා කියනවා අනේ නිගන්ටෙන් වහන්සේ මේ ළමයා හරි පිංවන්ත ළමෙක්. තමුන්නාන්සලා වගේ පිරුන්දම් පුරල වෙන්නේ නැති මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා තමුන්නාන්සේලාගේ ගතිගුණ වලට මේ දරුවා හොඳට සෑහෙනවා. අර අසූචි කන කතාව කිව්වේ නෑ. මේ ඇඟේ වස්ත්‍රයක් දරා ගන්න නෑ කියලා තමයි කිව්වේ. දිගන්ටියොත් කිව්වා බොහොම හොඳයි පුතා නම් හොඳයි. හැබැයි මේ පුතාගේ ඇඟ නිකන් කෙට්ටුයි, බඩ ලොකුයි, මාන්දම වගේ නේද කියලා ඇහුවා. ඒ දැන් කෑමක් නෑනේ. ඊට පස්සේ ඒගොල්ලොම කිව්ව නෑ නෑ මේ පොඩි කාලේ ඉඳලා තපස් රකින්න නිසා වෙන්න ඇති. ඔබට මතකද මේ මගේ මේකද දන්නේ මෙහෙම එකක්ද දන්නේ නැහැ. පසුගිය දවස්වල පත්තරවල සිද්ධියක් ගියා නේපාලේ කවුද තරුණෙක් මේ එක දිගට පරියන්ක ගොතාගෙන ඇස් වහගෙන ඉන්නවා කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ කියලා. එතකොට මේ වගේ සිද්ධියක් තමයි. දන්නේ නැහැ මොකද්ද කියලා මේ වෙන්නේ. ඊට පස්සේ මොකද කරේ නිගණ්ඨයන්ට බාර දුන්නා. දැන් මෙයා නිගණ්ඨය ඉතින් යාට එක එක තපස් තනි කකුලෙන් හිටන් ඉන්න හැටි ඊළඟට එක කකුලක් නවාගෙන අනිත් කකුල තද කරගෙන ඉන්න හැටි අත් දෙක උඩට උසන් ඉන්න හැටි එක එක දවස් ගණන් නාන්න නැතුව ඉන්න හැටි හැමදේම ඉගෙනනවා හැබැයි දැන් නිගණ්ඨයන්ට හරි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ ළමයා කන්නේ ඊට පස්සේ දැන් නිගණ්ඨයන්ට මේ මේ අලුත් ආපු හැබැයි දක්ෂයි පටපට ගාලා මෙයා දැන් මේවා ඉගෙන ගන්නවා. ඊට පස්සේ එක දවසක් එක නිගණ්ඨය මොකද කළේ? හොඳට හැංගිලා හිටිය බලන්න මේ ළමයාට මොකද වෙන්නේ කියලා. හරියටම රෑ 12ට එකට මෙයා තනියම හොරෙන් නැගිටිනවා. නැගලා කෙලීම යනවා ඔය රජගහනුවර පොදු වැසිකිළියේ තියෙන පළාතට. ඒ කාලේ වලවල් නෙමෙයි තිබුණේ කඳු ගැටයකින් පහළට මිනිස්සු කැත කරනවා. එතකොට අසූචි කන්දක් තියෙනවා. මේ ළමයා ගිහින් ඒක හුස්මට කාගෙන කාගෙන කාගෙන යනවා. ඊට පස්සේ ඉතින් අහිමීට අත් දෙක හොදගෙන කට පිහිදගෙන සාන්තව එනවා. ඊට පස්සේ නිගන්ඨයන්ට දැන් මේක අහු වුණා. දැන් තියාගන්නත් බෑ. ඔන්න මෙයාව එතනින් එළියට දැම්මා. දැම්මට පස්සේ මේ ළමයා දැන් කල්පනා කළා දැන් හොඳටම දන්නවා දැන් මෙයාව බාර ගන්න කෙනෙක් නැහැ. රජගහ නුවරම ගල්තලාවක් උඩට ගිහිල්ලා දැන් මෙයා දවසම තපස් තනි කකුලෙන් හිටගෙන ඉන්නවා ආව්ව වැස්ස සීතල ප්‍රශ්නයක් නැහැ දවසම තපස් කන්නේ නැහැ මිනිස්සු දැන් දැන් එක දිගට තපස් කරගෙන ඉන්නකොට ඉතින් ඇදිලා යනවනේ මිනිස්සු මේක බලන්න පුදුමයිනේ ඉතින් මිනිස්සු බලන්න ගිහිල්ලා මිනිස්සු බලන්න ගිහිල්ලා අහනවා තමුන්නාසට සමහර දවසට මෙයා මොකද කරන්නේ දැන් කන්නේ නැහැ දැන් මෙයාට ඕනේ උත්තරයක් මිනිස්සුන්ට දෙන්න මෙයා මොකද කරන්නේ? තනි කකුලෙන් හිටගෙන කට අර ගන්නවා කට. එතකොට මිනිස්සු අහනවා ඇයි ස්වාමීනි මගේ ආහාරයේ හුලං හුලං වලින් ඔබ වහන්සේ දෙන්න පුළුවන් මේ ඉන්නේ කියනවා. ඊටසේ අනේ ස්වාමීනි එහෙම නෙමෙයි අපිට පිම්පිනිස දාන චුට්ටක් වළඳන්න කියනවා. ඊටසේ මිනිස්සු බොහෝම ප්‍රණීත විදියට මහා දන් කඳ අරගෙන මිනිස්සු ඔක්කොම දන ගහගෙන ලොකු ට්‍රේ එකක තියාගෙන අල්ලගෙන ඉන අය ඉස්සරහා එහෙනම් ඉතින් අර තනකොළ ගහක් කඩාගෙන වරින් කියනවා. ගේනවා. අරකින් චුට්ටක් ගානවා. දිවේ ගා ගන්නවා. ආ දැන් ඉතින් පින අනන්ත අප්‍රමාණ පින් ඔබට රැස් වුණා. දැන් ඔක අරන් ඵලයන් පුදුමයිනේ. එතකොට ජම්බුකා ජීවගේ අසූචි කාපෝ ගණන අවුරුදු 55ක් අවුරුදු 55ක් මම මේ ධර්ම මාර්ගයට වැටෙන්න මට එක හේතුවක් වුණා එක මහාචාර්ය කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් මම බලන් යනකොට අසූචි කනවා තමන්ම කක්ක දාලා තමන්ම ගුලි කර කර තමන් කනවා මම ඇස් දෙක දැක්කා මට චී කියලා ගියා මගේ අධ්‍යාපනයේ මේ අපි මොකටද මේ ඉගෙනගෙන මොනවටද ඉගෙනගෙන අපේ ජීවිතේ මේ වගේ ඉරණමක් කරාද මේ මිනිස්සුන් යන්නේ මං අතෑරියේ මට මගේ විශ්වවිද්‍යාල ජීවිතේ මං අතාරින්න මට ඒක ලොකු සිද්ධියක් වුණා. මට පොඩ්ඩක්වත් ආසාවක් ආසාව නැතුවම ගියා ඉගෙනීමට. උපාධි වලට තනතුරු වලට ආසාව නැතුව නම් මම ඒක S2කට දැක්ක නිසා. මමම කල්පනා කළා දැන් මම ඇවිල්ලා කාමරයට ඇවිල්ලා මම තනියම ඇඳි හාස් වෙලා මම කල්පනා කරනවා දැන් ඉතිවිසෝ ගාතාවක් නවගුණ වලක් අරන් ගණන් කරගෙන හිටියනම් මීට වඩා යමක් තියෙනව නේද? මම තනියම මං හිතනවා. ඒ ඒක මට නිකන් මොකද්ද කියන්නේ ඒක අර පෙරනිමිති වගේ එකක් වුණා. මට මේ අධ්‍යාපනයේ සම්පූර්ණයෙන්ම අතාරින්න ඒක හේතු වුණා. ඉතින් ඒ නිසා ඉතින් කොහොම හරි මේ පුද්ගලයා හරි පින්වන්තයෙක්. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඇවිල්ලා උන්වහන්සේ මෙයාට පැවිද්ද දීලා මෙයා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පත් වෙලා මෙයා මේ හරීම මේ 이르දි බල සම්පන්න මහා රහතන් වහන්සේ නමක් වුණා. මෙයාගේ මම හිතන්නේ පෙර කර්මයේ විස්තරය මේක ඇති. අනික නිකම් නිකම් කියන්නේ නෙමෙයි මෙයා එහි භික්ෂු පැවිද්ද. එහි භික්ෂු කියන්නේ පින්වත් භික්ෂුව මා විසින් ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන්නේ මේ එන්න කියනවා. කියන එකට මම හිසරවුල් ඔක්කොම අතුරුදහන් වෙලා, ගිහි වස්ත්‍ර නැති වෙලා, සිවුරු පෙරවිලා පාත්‍ර අතට අරගෙන 이르දි බලයක්කින් ඒක ලැබෙන්නේ. ඒක බුදු කෙනෙක් විතරයි ඒක කරන්නේ. එහෙම ලැබුණා මෙයාට. අර ඇති වෙන්නකම් හැබැයි යාගේ ජීවිතේ අර පෙර ජීවිතේ යා කරපු වැරදි යාගේ අකුසල් යාට වැරදිච්ච දේවල් එයා ඇති වෙනකම් වින්ද හැබැයි. හැබැයි මේ සිද්ධි වලින් එකක් අපිට තේරුම් ගන්න පුළුවන් අපි පෞද්ගලිකව අපි කල්පනා කරලා ගත්තොත් අපේ ජීවිත අපි එක එක්කෙනා මිනිස් ආත්ම ලැබූ වාර අනන්තයි. ඒ වගේම තමයි අපි තිරිසනුන් වෙලා හිටපු අවස්ථා කෙලවරක් නැහැ මේ සසරේ. ප්‍රේතය වෙලා හිටපු අවස්ථා කෙලවරක් නැහැ. නිරේ හිටපු අවස්ථා කෙලවරක් නැහැ. කලාතුරකින් දෙවියන් බමුණු අතරත් අපි නොගියා කියන්න බෑ. හැබැයි කිසි දවසක අපිට බැරි වුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා අපි මෙච්චර දුර ආවා. මේ ජීවිතෙත් බැරි වුණොත් ඊළඟටත් මේ අනතුරු විවෘතයි කියලා අපි දැන සිටීම ඊටාම ප්‍රයෝජනයි. ගොඩක් දෙනෙක් ඒක දන්නේ නැහැ. පින ගැන අපි කවුරුත් දන්නවා. පින් රැස් කරන්න ඕනේ කියලා. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරොත් මොකද හේතුව දැන් මේ දැන් අපි ගත කරන මනුස්ස ජීවිතයේ ගමු. දැන් මේ මේ අත කරන මනුස්ස ජීවිතයේදී අපිට මේ මිනිස්සෙක් නිසා අපි වාසනාවකට අපි බෞද්ධ වෙච්ච නිසා අපිට මේ පින් කියන ඒවා කැරකි කැරකි පින් කරගන්න අවස්ථාවල් මතුවේවි එනවා. ඔබට හිතෙනවද අපි හැම මිනිස් ආත්මිකම භෞතික වේ කියලා. නෑ නෑ. වෙන්න බැරිද වෙන ආත්මයක බැරි වෙලාවත් වෙන ආගමක ගිහලා උපන්නොත් ඊට පස්සේ ආ බෞද්ධ විරෝධියෙක් නේ. ඊට පස්සේ විරුද්ධ දේවල් පුළුවන් තරම් බුද්ධ ආගම විනාශ කරන දේවල් කරાવી. ඊට පස්සේ ආ ඒක අරන් යන්න එපා. මොන හරි තව ආත්මක ගියොත් එයා විමුක්ති මාර්ගයට විරුද්ධ වුණොත් පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන අයට බාධා කරાવી. ඒතර ඒක අරගෙන යන්න එපා. ඉතින් කලින් ජීවිතවල අපි ගත කරපු මනුස්ස ජීවිතවලදී අපි සෑම මනුස්ස ජීවිතයකම පින්පව් දන්න තිසරණේ පිහිටපු බෞද්ධ වෙලාම හිටියා කියලා අපිට කියන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් ඒ ඒ අවස්ථාවල අපි කරපු අපවා අපිට එන්න බැරිද මේ ජීවිතේ පස්සෙන්? මේ ජීවිත විපාක නොදුන්නත් ඊළඟ ජීවිත විපාක දෙන්න බැරිද? ඊළඟ ජීවිත විපාක නොදුන්නත් ඊළඟ ජීවිත විපාක දෙන්න බැරිද? අවිශාල අනතුරක් නේ. මේ අනතුරට එකම විසඳුම චතුරාර්ය සත්‍ය අවබෝධයමයි. වෙන කිසිම විසඳුමක් නැහැ. හැබැයි මේක අපි කරන්න ඕනේ පින ඉස්සරහට දාගෙනයි. පින මුල් කරගෙනයි. මම මේකේ තේරුම් ගන්න තියෙන එකක් තමයි ඔබ කවුරුත් හොඳටම දන්නවා මේ ධර්ම මාර්ගයේ යෑමේදී අරියට විවිධාකාර මතිමතාන්තර විවිධාකාර සිද්ධි එක එක්කෙනාගේ අදහස් සුදහස් වලට අහුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට සිද්ධ වෙන දෙයක්. ඕනම කෙනෙකුට සිද්ධ වෙන දෙයක්. මටත් එහෙමම ඒක සිද්ධ වුණා. ඒ විතර නෙමෙයි. විවිධ දෘෂ්ටි වලට අහු වෙන තියෙන අවස්ථාවත් වැඩි. මම ඔබට එක සිද්ධියක් කියන මම හිතන්නේ මම මේක මම මේක මම ඊයේ පෙරේද මට මතක් වුණේ අමතක වෙලා තිබිලා. අපේ නායක හඳුරු සේරුවිල නායක හඳුරු දඹගස්සාරි සුමේදම් කර හඳුරු අපවත් වෙලා. දැන් එතකොට මම තමයි සේරුවගල පන්සලේ හිටියේ මම පොඩි. එතකොට මට අවුරුදු 21ක් 22ක් වගේ. භාවනානියෝගී හාමුදුර කෙනෙක් තා පිරිසක් එක්ක සේරිවිල ආවා පන්සලට ආවා වඳින්න. ඇවිල්ලා මට කිව්වා මේ ඔබ වහන්සේ දන්නවද මට මේ මැරිච්ච අය ඉන්නේ කොහෙද කියලා පේනවා. මට කියන්න පුළුවන්. මගේ ළඟ යෝගිනුත් ඉන්නවා. මං කෝ එහෙනම් අනේ නායක හන්නේ මට කියන්න අපේ ගුරු හාමුදුරු කොහෙද කියලා. මම කියන්නේ මේ අපි පැටලෙන්න තියෙන තැන්. දැන් මං ඒක කියලා අමතක වුණා. රෑ 8ට විතර ඒ හාමුදුරු මෙහෙ ඉන්න කියලා මට අඬ ගැහුවා. දැන් මම කැලේ එක්කන් යනවා. ටෝච් එක ගහගෙන ඒ හාමුදුරු යනවා. මම පිටිපස්සෙන් යනවා. ඊළඟ මම ගලක් උඩට එක්කන් ගියා. එක්කන් ගිහලා වාඩි කෙරෙව්වා. හොඳට හඳ පායලා තියෙනවා. හඳ පැත්ත බලන බැලුවා. තරු ගොඩක් තියෙනවා. ඒක තරුවක් පෙන්නලා මට කිව්වා ආන් අර තරුවේ කිව්වා ඉන්නේ. ඇත්තින්ම මම කොච්චර මෝඩද බලන්න මම විශ්වාස කළා. හැබැයි මම ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි ස්වාමීනි මම කොහොමද දැන් මේ තරුවේ නම් අපේ නායකහරු ඉන්නේ? දැන් කතාබස් කරන්නේ මම කොහොමද කියලා ඇහුවා. එතන ඔයාට විශ්වාස නැද්ද? මම මට මේක තව ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. ඊට පස්සේ මාව එක්කගෙන ගියා චෛත්‍ය මළුවට. එතකොට යෝගීන් පිරිසක් වෙන මෙහෙම එරිමේ කොටාගෙන මම ඇස් වහගෙන ඉන්නවා. එතකොට කිව්වා මේ අහණ්ඩාර තරුවේන එක්කෙනාගේ මේ මේ කවුද කියලා. මේ ගෝලයයි කියනවා කිව්වා. අහන්න මේ පින් දෙනවා පින් ගන්නවද කියලා. ගත්තේ නෑ කිව්වා. ඒ මොකද කියලා ඇහුවා. දානට උඹලකට තිබ්බා කිව්වා. ඒකයි කිව්වා මේ පින් ගත්තේ නැත්තේ. දැන් ඉතින් මට දැන් හරීම අලුත් දෙයක් සොයාගත්තා වගේ මම දැන්. මම දැන් අපේ නායකහරයෝ නිකන් බලාගෙන ඉන්නවා ඊළඟට දානෙට උඹලකටවත් නැතුව දන් දෙන්න. මම නායකහඳුර ආපු ගමන් මං කෝ නායකන්නේ මට පුදුම දෙයක් හම්බ වුණා විස්තරයක් මේ හාඳුර කෙනෙක් වැඩිය මෙහි. මෙහෙම මේ අපේ නායකවරන්න තරුවක ඉපදලා ඉන්නවා. මේ පින් ගන්න පුළුවන් හැබැයි උඹලට මේ විකාර නැතුව ඵලයන් යන්න කිව්වා. මගේ ඇස්සරුනේ ඒකෙන් තමයි. ඉතින් මේ නිසා මේ විවිධාකාර මත මේ ලෝකේ තියෙනවා. ඒ මත මතාන්තර වලට හසු නොවි මේ බුදු කෙනෙකුගේ දේශනාව නියම විදිහට අල්ලගන්න කොච්චර පිනක් ඕනේද? කොච්චර පිනක් ඕනේද? විවිධාකාර මතිමතාන්තර විවිධාකාර මතිමතාන්තර මැද්දෙන් මේක අල්ලගන්න කොච්චර පිනක් ඕනේද? අද්භූත දේවල් වලට අපි එකපාරට අහු වෙන්නේ නැද්ද? අද්භූත දේවල් රසවත්නේ. අහු වෙනවා. එක දවසක් එක ආදුර කෙනෙක් මට කිව්වා මෙහෙමයි රහතන් වහන්සේලා ආඳුරනවා කතාබස් කරනවා කියලා. මම මෙහි ඉඳලා ඉතින් මෙහි තව මහතුරු වගේ. ඒතර මම මෙහි ඇහැපැත්තේ හිටියේ. ලෑස්තිලා දැන් මම ලෑස්ති වුණා මම ගිහිල්ලා මම නවතිනවා එතන උන්වහන්සේලා ගාව. මොකද මටත් ඒතර පොඩ්ඩක් හරි මේක දිනු කරගන්න පුළුවන් වෙයි. මම ගියා. පඬුවස් නුවර. දැන් නම් හිතන්නේ කවුරුත් නැහැ. මේ වයසික ආදරු කෙනෙක් ඉන්නවා. දා මොකද පූජාවක් තියෙන වෙලාවක්. ඉතින් මං ඇහුවා අනේ නායකන්නේ මේ ඔබ වහන්සේ රහතන් වහන්සේලාත් එක්ක කතාබස් කරනවා කියන හැබෑද කියලා ඇහුවා. හැබෑව කිව්වා. මං කවන්නේ රහතන් වහන්සේලා කී නමක් ඉන්නවද කියලා. 12 නමක්ද 11 නමක්ද ඉන්නවා කිව්වා. ඊට පස්සේ මං මට හරි සතුටුයි දැන්. මං ඇහුවා අනේ ස්වාමීනි කොහෙද ඉන්නේ කියන්නේ නැහැ කිව්වා. මං කනේ ස්වාමීනි එහෙම නෙමෙයි කියන්න ඕන තැනක්. කොහේ වුණත් කමක් නැහැ. මං හොයාගෙන යන්න මටත් මේ මාර්ගයේ දිනු කරගන්න ඕනකම තියෙනවා. ඒ නිසා මම හොයාගෙන යන්නම් කිව්වා. පෙරෙත් කරන කරලා කරලා යන්තම් ඒ හාමුදුර කිව්වා හිමාලේ. මං කොහරි මට කිසි ප්‍රශ්නයක් නැහැ. මං හිමාලේ හොයාගෙන යන්නම්. මට පාර පොඩ්ඩක් කියන්න කොයි ඉසව්වේද කොතනද කියන්නෙම නැහැ. අන්තිමට මං කිව්වා එහෙනම් නායකන්නේ ඔය කතාව මට පුළුවන්කව මෙහෙම කියන්න. රාහතන් වහන්සේලාත් එක්ක මම කතා කරනවා. කී නමක් දන්නවද? 24 නමක්. කොහෙද ඉන්නේ කියන්නේ මට පුළුවන්කව විදිහම කියන්නේ නිසා මම ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ආයෙ ඔය කතා කියන්න එපා. නිසා ලෝකයේ මිනිස්සුන්ව රවට්ටන්න නම් මම රහත් මම මාර්ගඵල ලැබුවා මට මාර්ගඵල දෙන්න පුළුවන් හරි ලේසි මේවා කී කී මිනිස්සු රවට්ටන්න මම මේවා ඉගෙන ගත්තු නිසාත් රැවටිච්ච නිසාත් මම කාවවත් රවට්ටන්නේ මම කරන්නේ බුද්ධ දේශනාව මෙහෙම තියෙනවා කියලා පෙන්වා දීම විතරයි මොකද හේතුව අර හැම තිස්සෙම ලෝකයේ තුල තියෙන්නේ රැවටීම ඒක මේ මිනිස්සු හිතාමතා කරනවා නෙවෙයි. එහෙනම් අවිද්‍යාව නිසා මිනිසුන්ට ඒක කෙරෙනවා. අවිද්‍යාව නිසා ඒක කෙරෙනවා. ඒකයිද. අදටත් හිමාලයේ අදටත් ඔය ප්‍රදේශවල සමහර සාදුරු ඉන්නවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ රහත් කියලා. මොකද සමහරට භාවනා කරගෙන යනවා. සමහර අවස්ථා භාවනා කරගෙන ගියා පස්සේ හිත නිකන් හිස් වුණා වගේ අර ආකින්චඤ්ඤායතන අරූප ධානයකට වගේ ගියොත් ඊට පස්සේ ඒක ගැන යාට විග්‍රහ කරගන්න දන්නේ නැත්නම් මේක ලෞකික එකක් කියලා. ලෞකික කියලා කියන්නේ මේක අනිත්‍ය වූ එකක් කියලා. එයාට තේරුනේ නැත්නම් එයා රැවටෙන්න බැරිද? එයා සම්පූර්ණ නිකලෙසුණා කියලා. පුළුවන් නේද? ඉතින් අදටත් ඉන්න එහෙම රැවටිලා මේ රහත් රහත් කී කී ලෝක කියන අය. ඉතින් මේ නිසා මේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන අපි කතා කරන මේ ජයසිරි මහා බෝධින් වහන්සේ වැඩ සිටින රුවන්වැලි සෑයේ වැඩ සිටින මෙවැනි කාලයක ත්‍රිපිටකයේ පිරිසිදුව තියෙද්දි අර්බුද නම් අපි කලින් සංසාරේ මොන මොන ආත්මවල මොන මොන ආගම් අදහන්න ඇද්ද ඉතින් ඔබ කැමතිද යම් රටාවකින් අපි ආවද ඒ රටාවම යන්න එපා මම කියන්නේ බුද්ධ දේශනාවෙන් ප්‍රධාන මම ඉගෙනගෙන තියෙනවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මූලික ඉලක්ක හතරක්. ඒ ඉලක්ක හතර සාක්ෂාත් කරන්න තමයි උන්වහන්සේගේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. පළවෙනි එක තමයි සතර අපායෙන් බේරෙන එක. සතර අපායෙන් නොවැටි අපිට ඉන්න පුළුවන්කම. මම මේ ළඟදී ඉංග්‍රීසි පොතක් කියුවා. මේ හිමාලි සාදූරු ගැන ලියපු පොතක්. ඒ සාදූරුන්ට දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? සමහරු හතරවෙනි ධානය දිනු කළා. ඒගොල්ලෝ දැන් මැරිලා. යෝගි රාමා කියලා කියන පොතක්. එයා දැකලා තිය එයා උපද්දවලා තියෙනවා චතුූපපාත ඥානෙ. හැබැයි එයාට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා. මොකද්ද? හොඳ යෝගීන් සාධුවරු මැරිලා තිරිසං අපායේ ඉපදලා ඉන්නවා එයා දැකලා තියෙනවා. දැන් එයාට ප්‍රශ්නයක් මේ මොකද්ද මේ වෙන්නේ? මේ යෝගීන් සාධුවරු පවා මැරිලා තිරසං වෙලා ඉන්නවා. එයා දැන් දැන් ඒගොල්ලන්ගේ ඥානය ඒක තියෙනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මේක වෙන්නේ සක්කාය දිට්ඨිය නිසා කියලා. ආත්මය තුලම මේගොල්ලෝ ඉන්නේ. පටිච්චසමුපාදි දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට සමාධිය උපදව ගන්න අවස්ථාව ඒගොල්ලෝ ගන්නවා. සමහරට පුබ්බේ නිවාස ඥානෙත් උපදව ගනි. ආසවක්ඛේ ඥානෙකට යන්න බෑ. එතකොට බලන්න ලෝකයේ තුල හරි අවබෝධයේ පූර්ණ අවබෝධයේ නිර්වුල් අවබෝධයේ පැහැදිලි අවබෝධයේ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විතරයි තියෙන්නේ. නිසා මේ උන්වහන්සේගේ දේශනාවේ තුල පටිච්ච සමුප්පාදයේ හරියට අල්ල අල්ලගත්තා නම් ඒගොල්ලන්ට ඒක නිවැරදි වෙනවා. නමුත් ඒගොල්ලෝ බෞද්ධ නෙවෙයි. දැන් ඒගොල්ලන්ගේ ඒක ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක්. නමුත් ඒකට උත්තරයක් නැහැ. ඒ උත්තරේ තියෙන ධර්මයේ රටේ නැහැ. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න අපි මේ යන ගමනේ එක්තරා අවස්ථාවක් මේ හොඳම දැන් බලන්න මිනිස්සුන්ට වෙන දේවල් LTT කාරේ පිස්සු වගේ මිනි මරණ හැටි බලන්න. දැන් අර රටක් වටින මිනිස්සු එක්ක අද විනාශ කළා. උදේ. එතකොට අද නේද? ඊයේ ඊයේ විනාශ කළා උදේ. එතකොට මේ මිනිස්සු මැරිල්ලේ කිසිම සදාචාරයක් නැහැ. කිසිම සදාචාරයක් නැහැ. එතකොට මේ අනාගතයට සැලසුම් කරන යහපත් මිනිස්යාව පවා ඒකට ගොදුරු කර ගන්නවා. මේ නිසා අපි තේරුම් අරන් ඉන්න ඕනේ මේ ගමනේ මේ ගමනේදී අපි මේ යන්න තියෙන සංසාර ගමනේ මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව මං කෝ බුද්ධ දේශනාවල පළවෙනි එක සතර අපායෙන් මුදවන එක ඊළඟ එක තමයි සුගතියේ ආරක්ෂාව සුගතිය උපත ඊළඟ එක තමයි සසර කෙටි කිරීම. නිවන. මේ හතර තමයි මේ බෞද්ධෙක් වීමෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අරමුණු. එතකොට සතර පායෙන් මුදවන එකයි සුගති උපදින එකයි කරන්නේ කරුණු දෙකක් විසින්. ඒ තමයි පිනයි අවබෝධයයි. හැමතිස්සෙම පින් රැස් කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස යම්කිසි මේ මහන්සියක් ගන්න ඕනේ. මෙන්න මේ දෙක තමයි මේ මම මහමෙවුනාවේ දැන් ඉලක්කය බවට පත් කරගෙන තියෙන්නේ. හැමතිස්සෙම පිංග්‍රස් කරගනින්නයි ඊළඟට අවබෝධ කිරීමට මහන්සියක් ගන්නලා කියන්නේ මේ මේ කරුණු සාක්ෂාත් කිරීමට තමයි මහන්සි ගන්න ඕනේ. මේ නිසාම අපි මේ අවුරුද්ද ඒ කියන්නේ 2009 අගෝස්තු දක්වා බුද්ධෝපස්ථාන වර්ෂය කියලා නම් කළ මේ රෝහල් ප්‍රතිසංස්කරණ පටන් ගත්තා. ගර්භණී මාතාවරුන්ගේ දරු ප්‍රසූත කරන දරු උපත්තින කරන අම්මලාට උදව් කරන්න. අපි අලවරුහලේ ගිය පාර අපි දැන් මීට මාස දෙකකට කලින් භාවනා වැඩසටහනදී කිව්වා පස්සේ ඒවල මේ සහභාගී වෙච්ච මිනිස්සු ටික මං හිතන්නේ ලක්ෂ 12ක් ඒවල මේකතු කරලා දුන්නා. අපි තව තව ආධාර එකතු කරගෙන සම්පූර්ණම යායේ ගර්භණී වාට්ටුව ප්‍රතිසංස්කරණය කළා. වැසිකිලිවත් තිබුණේ හරියට. ඒ ඔක්කොම හරි ගස්සලා දුන්නා විහාරයක් හදලා දුන්නා ඊළඟට මේ නුවර රෝහලේ කළා ඒ වෙලේ තමයි අපිට තේරුනේ මේ මිනිස්සුන්ගේ මිනිස්කම් කොච්චර පල්ලෙහැවටලද කියලා අපි ඒව කරද්දි තමයි මේ රෝහලේ වැඩ කරන නර්සස්ලට සමහරු ඇටෙන්ඩන්ට්ලට ඊළඟට ඒ වගේ අයට සම්පූර්ණයෙන්ම මේ හිතට හැඟීමක් ආවේ මේ පිනක් නේ අපි මේ කරන්නේ කියලා. මොකද සමහර අපිට හරියට තියෙනවා මේ සමහර අවස්ථල අම්මලා බබාලා හම්බෙන වේදනාවෙන් කෑ ගහනකොට සමහර නර්සස්ලා ගිහිල්ලා අසභ්‍ය වචන වලින් බයිනවා. උඹලා මේ ජරා වැඩ කළා කියලා දැන් කෑ ගහනවා කියලා. අර දරුවෙක් බිහි කරන්න අම්ම කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියන කරුණාව නැහැ. ඒ නිසා මේවා අපි ටික ටික ඇති වෙන්න ගන්නවා අපි මේ කාරුණික වැඩපිළිවෙලක යෙදෙනකොට. ඔය නිසා මේ අද අපි පොඩි සභාවක් පිටව ගත මේ මොහොතකට කලින් මහමෙවුනාවේ දරු ප්‍රසූති උපස්ථාන පදනම කියලා. ඒක කරගන්න හේතු උනේ මට ආරංචියක් ආවා මෙහි. රත්නපුරේ රෝහලේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඇඳන් දෙකක් එකට දාලා අම්මලා තුන් දෙනෙක් කරහට බොදියන්නේ. එතකොට මදුරුව විමානෙලු. පාර පොඩි ළමයාට විතරක් පොඩි net එකක් දාලා ඒක වහලා තියෙනවා. සමහර අම්මලට දින දිනවනේ මේ බබාලා හම්බ වෙන්න මේ අසවල් දිනේ කියලා. එතකොට එහෙන් දැනුම් දෙනවා දිනේ දිනේටම එන්න වේලසෙනින් එන්න එපා ඉඩ නැහැ කියලා. සමහර අම්මලා ඉතින් බයේ ඉන්නවා. සමහරට කුළුඳුළු දරුවෝ පොත. හොඳට බයේ ඉන්න දුප්පත් අම්මලා. ඉතින් වේලසෙනින් ආවට පස්සේ ඉතින් බබා හම්බ ඇඳ නැහැ. එතකොට කරන්නේ මේ මේ මෙට්ටයක් හරි පැදුරක් හරි දාලා බිම ලෑස්ති කරලා දෙනවා. බිම තමයි දරුවා උපදින්නේ. ඒ වගේ දේවල්. ඊට පස්සේ ඇඳන් 60ක් තියනවා කිව්වා. නමුත් එතන මේ පවුලේ හතර පහ දෙනෙක් ආවොත් එීම බබා බලන්න ඒ වගේ ඒතර 60 දෙනෙකුගේ පවුල් වලින් එන්න එපා. ඉඩ නෑ කිව්වා වාටුවේ. හරි ප්‍රශ්න ගොඩක් දැන් අපි මේ කරුණ ඔක්කොම මෙම කරගෙන තමයි අපි මහමෙුණාවේ දරු උපත් උපස්ථාන අරමුදල කියලා අරමුදල පිටවා ගත්තේ උපස්ථාන පදනම කියලා පදනම පිටවාගෙන දැන් අද තමයි අපි ඒක සාකච්ඡා කළේ අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඒ රත්නපුරය ගැන කතා කරනකොට අපිට දැනගන්න හම්බුණා නూరు එළියේ මහරුවලේ නూరు එළියේ රෝහලේ දරුවපත් තියෙන වාටුල ඒ අම්මල වැලි මඩ ඔය ඒ පස්සර ඔය පළාතවලින් දුප්පත් ගම්වල ඔය ඔය පොඩ්ඩක් ඔය ගෝවවත්තක් ඔය කැරට් පත්තක් වවාගෙන අල ටිකක් වවාගෙන ඉන්න අම්මලානේ මෙච්චර දුරේ විද මේ ශ්‍රීතාලික පහසුකම් ඇතුව මේ බබා හම්බ වෙන්නේ අතනට යන්නේ සීතලේ ගැහි ගැහිලු මේ බබා හම්බ වෙන්නේ ඉතින් ඒ වගේ පහසුකම් මුකුත් නැහැ ඉතින් මම කල්පනා කළ එකට අපි යම්කිසි මට්ටමකින් ඒක ලොකුවට ෆන්ඩ් එකක් වගේ හදලා ඩිරෙක්ටර් බෝඩ් එකක් හදලා අනාගතයේ ටිකක් අපේ පින්වල ප්‍රධාන පිනක් බවට ඒක පත් කරගන්න අදහස තියෙනවා මොකද ජාතියකට දරුවන් ලබා දෙන තැන ගැන සැලකිලිමත් නැතිකම මේ ඒකෙදී සමහරට ඒ දරුවා අමවකුසට එන්නේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා සමහර වෙලට දිව්‍ය ලෝකේ ඉඳලා සමහරට මිනිස් ලෝකේ ඉඳලා දැන් ජීවක බලමු ජීවක රාජකීය වෛද්‍යවරයා ඉපදුනේ වෛශ්‍යාවකගේ කුසේ. එතකොට මේ වෛශ්‍යාව කිව්වා මට පුතෙක් නම් මට ඇස් දෙකට පෙන්වන්න එපා. මරලා දාන්න. දුවෙක් නම් මම බාර ගන්නවා. පුතෙක්. වීසි කරපන් කිව්වා ගිහිල්ලා. කුණ ගොඩේ දැම්මා ගිහිල්ලා. කාක්ක කොටද්දි තමයි හම්බ වුණේ ළමයාව. ඊට පස්සේ රාජමාලිගාවට ගෙනල්ලා ඇදි කළා. ජීවත් ජීවත් වෙලා ඉන්නවද කියලා බලන්න කිව්වා. ඒ නමින් තමයි ජීවක කියලා නම වැටුනේ. අන්තිමට කොහින්ද ජීවක නතර වුනේ? ඉතින් මේ නිසා සමහර කියන්න බෑ ජීවිතවල. ඉතින් මේ නිසා අපි පින් ගැන හොඳ අවබෝධයකින් මම පින කියන එක හොඳට තේරුම් අරගෙන කෙනෙක්. ඉතින් ඒ නිසායි මම මේ පින තේරුම් අරගෙන නිසා විශේෂයෙන්ම මට ඕනේ අන්න ඒ වගේ අවස්ථාන් වලට උදව් කරන්න. ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මං අනාගතයේ ඒ ෆවුන්ඩේෂන් එක දියුණු කරලා ගත්තොත් සමහර දුප්පත්ම දුප්පත් පවුල්වල දරුවෝ හම්බ වෙන්න ඉන්න අම්මලාගේ දරුවන්ට පෝෂණේ නැහැ. ඒ අම්මගේ බඩට පෝෂණේ නැහැ. සමහර විටමින් වර්ග නියම කරනවා. ඒ විටමින් දෙන්න ඒ අම්මලට ශක්තියක් නැහැ. විතාම දුර්වල ළමයි බිහි වෙනවා. ඊට පස්සේ ළමයි මුළු ජීවිත කාලෙම දුක් විඳින්න ඕනේ. මේ නිසා මේ ගැන මට සම්පූර්ණයෙන් මම දැන් අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මම හිතන් ඉන්නවා මම මාස දෙකකට දැන් ඉන්දියාවට යනවා. ගිහිල්ලා ඇවිල්ලා මම මේක පොඩ්ඩක් මහන්සිලා කරන්න ඕනේ කියලා. මොකද හේතුව මේ අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ තැනක් කි. ඇයි ඒ හේතුව? අපි හැමෝම ඉපදුනේ ඕපපාතිකව නෙවෙයි. අණ්ඩජත් නෙමෙයි. විත්තරාසිරුත් නෙමෙයි අපි උපන්නේ. ඕපපාතිකත් නෙමෙයි. වතුරිනුත් නෙමෙයි. අපිත් අම්මා කෙනෙකුගේ මව කුසක කර්මානුරූප විඥානෙ ගියා. ඒ අම්මා යම්කිසි ආදරයකින් අපිව මව කුසී බලාගත්තා. අපිත් අඬාගෙන උපන්නා. දැන් අපි මහා ලුකුවට ඇවිදගෙන ගියාට හඩි හයියෙන් අඩියේ තියලා අපි එහෙම ආපු අය. ඒ නිසා අපි මේ ලෝකෙට අපේ ලෝකයක් තිබුණනේ මව කුසක. දුක්බර ලෝකයක් තිබුණා. අනතුරුදායක ලෝකයක් තිබුණා. මව කුසක. සමහර මට එක ප්‍රශ්නයක් ආවා එක දුවක්. මේ දුව කවුරුරි බඳින්න කියලා කවුරු ලෑස්ති වෙලා ඉඳලා කොහම හරි බරට දරුවෙක් හැදුනා. බැලුවට පස්සේ බැඳපු මිනිහෙක්. දැන් පවුල් ගෙවන්න බෑ. ඒතර එයාට බලපෑම් කළා මරපන් කියලා. මේ දුව මැරුවේ නෑ. මම මට බෑ මරන්න මට බෑ මරන්න මම මේ කොහොම හරි ආරක්ෂා කරගන්නවා. හැංගිලා යාළුවෙකු ගෙදර මේ දුව හැදුවා. දැන් මේදු ගාමන්ට එනකොට මට මතකයි දැන් මීට මාස ගණනාවකට කලින් මග ළඟට ආවා. එළ මේදුව මේ සිද්ධිය කිව්වා. මම හරියට පින් දුන්නා. ඒ දුවගේ තියෙන මිනිස්කමේ දියුණුව දැකලා. සමහර විට දරුවටත් ලොකු පින්බලයක් තියෙන්නේ නැති අම්මට හිතුන්නේ නැහැ. ඒ දුව මට කිව්වා බැරි වෙලාවත් ගෙදර ගියා නම් සමහරට අම්මම කිව්වා එදක ඇදගෙන එක්කන් යන්නේ උඹට දැන් මේ මේ තාත්තා කෙනෙක් නැහැ මේ ළමයාට අපිට පවුල වලට මෝන දෙන්නේ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද මේ විනාශ කරපී කියලා දෙමව්පියත් බල කරන්න පුළුවන් ඉතින් මේ නිසා ඉබඳු ලෝකේ ඒක තමයි ඒ හැම අනතුරකින්ම මිදිලා අපි මේ මිනිස් ලෝකෙට ආවේ සමහර අවස්ථාවල් එනවා මව් කුසේ දරුවා ඉන්නකොට මොනවා හරි කරදරෙක්ව අම්මගේ නොසැලකිල්ල එහෙම වෙලා මව් කුසේ දරුවා වැඩෙන්න ඉස්සෙල්ලා මව් කුසෙන්ම දරුවා මැරිලා යනවා. ඒ අවස්ථාව නැද්ද? අපි ඒකිනුත් බේරුණානේ. ඉතින් හැම එකෙම බේරිලා බේරිලා ඇවිල්ලා මේ මනුස්ස ලෝකේ ඉන්නේ. ඉතින් ඒ විතරක්ද? අපි ගෞතම බුදුරජුන්ගේ ධර්මයත් අපි යම්කිසි ප්‍රමාණයකට ඉගෙන ගත්තනේ. ධර්මය ගැන යම්කිසි තේරුම් ගැනීමක් ගත්තනේ. සීලාදී ගුණ ධර්ම රකින්නට අවස්ථාවක් ලැබුණානේ. ඊළඟට මුලා නොවි ඇත්ත නැත්ත තේරුම් ගන්නත් අවස්ථාවක් ලැබුණා නේ. හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා හොඳ අඳුන ගන්න අවස්ථාවක් ලැබුණා නේ. පොඩිපටු දේ සුළුපටු දේවල්ද මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ ලැබිච්ච දේ ගැන වටිනාකම අපි හොද්දට තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම අපි අඳුනා ගන්න ඕනේ මේ ලෝකයේ අවිද්‍යාව සහගතයි. ඔබ දන්නව ඇති අර මම දැක්ක පසුගිය දවසල පත්තරවල තියෙනවා ශ්‍රිෂ්ඨ ලංකේ කිලෝමීටර් 27ක වට ප්‍රමාණයක පොළොව යට වෙනම හදලා තියෙනවා පරිේශන ආයතනයක් විශ්වය පටන් ගත්තු ආකාරය හොයන්න විද්‍යාඥයෝ දහස් ගාණක් එකතු වෙලා ඩොලර් බිලියන ගාණක් වියදම් කළා. නමුත් මේ වෙනකොට මේ අවුරුද්දේ වාර්තාවේ දවසකට ආහාර වේලක් නැති මිනිසුන්ගේ සංඛ්‍යාව කෝටි 230ක්. ඒකට සල්ලි නෑ. ඩොලර් බිලියන ගාණක් වියදම් කළා අර ශ්‍රීස්ත්‍රාන්ති අර පොළොව යට කිලෝමීටර් 27ක වට ප්‍රමාණය රහසේ අවුරුදු ගාණක් විද්‍යාඥයෝ එකතු වෙලා හදනවා. මොකද්ද මේ කරන්නේ? අර විශ්වය හැදෙන්නේ ඒගොල්ලෝ දැන් හොයාගෙන තියෙනවා බ්ලැක් හෝල් කියලා කළු සිදුරක් හැදෙනවා ඉස්සල්ලාම. ඒ කළු සිදුර තුල තියෙනවා හරිම පාවර්ෆුල් කාන්දම් බලයක්. ඒක වේගෙන් කැරකෙනවා. ඒ කැරකිනකොට වේගෙන් කැරකෙන මේ ඒ කාන්දම් බලයට වටපිට තියෙන ද්‍රව අංශු ඔක්කොම ඇදිලා එනවා. ඒකෙන් තමයි විශ්වය හැදෙන්නේ කියලා හොයාගෙන දැන් මේගොල්ලෝ කල්පනා කරා මේ කොහොමද මේ බ්ලැක් හෝල් එකක් හැදෙන්නේ? කළු සිදුරක් හැදෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කළා තියෙනවා මේ කළු සිදුර හැදෙන්නේ අධික තාප බලයකින් යුතු බලවත් විදුලි දෙකක් ඝට්ටණය වීමෙන් කියලා. දැන් ඒගොල්ලෝ අර පොළොව යට ඒක කරන්නයි හදන්නේ. දැන් පොළොවට කෝටි ගණක් වේදම් කළා අති බල සම්පන්න බලවත් උෂ්ණත්වයක්. ඒ උෂ්ණත්වයෙන් යුක්ත ඒ කාන්දාන් රඳව ගන්න මං හිතන්නේ සීතල මේ මයිනස් බර ගානක සීතල රඳවාගෙන දැන් සම්පූර්ණයෙන්ම මේ මේගොල්ලෝ හදන්නේ දැන් දැන් ගිය මාසේ මේගොල්ලෝ මේක විද්‍යුත් තරංගයකට හැප්පුවා. හප්පනකට වයර් පිච්චිලා ගියා අපේ වාසනාවට. මොකද සමහර සංවිධාන කිව්ව ඔක කරන්න එපා බැරි වෙලාවත් පොළොව යට බ්ලැක් හෝල් එකක් හැදුනොත් ලොකු ඩැමේජ් වෙයි කියලා. අවිද්‍යා සහගත හිස් මිනිස්සු නවත්තන්නේ ඒ නිසා ඒගොල්ලෝ ලෑස්ති ඊළඟ පාර ආයමත් මේ අධික විද්‍යුත් ධාරාවකට හප්පලා කළු සිදුරක් કૃතිමව බී කරන්න ඒකත් අසාර්ථක වේවා කියලා අපි පතනවා. ඊළඟ අවුරුද්දෙත් මේ මිනිස්සු කරන කල්පනා කරයි ඒකත් අසාර්ථක ඒවා කියලා අපි පතනවා. සාර්ථක වුණොත් ඉස්ලාම එවුන් ටික තමයි ඒක අස්සට යන්නේ. මේ වගේ පිස්සු ලෝකෙක මේක මහා ලොකු සොයාගැනීම් හැටියට අවිද්‍යාසගත මිනිස්සු දඩෝගන යයි. මුන්නතර හානියක් මේවෙන් වේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මට තේරෙන හැටියට අපේ ලොකුම වාසනාවක් එකතු වෙච්ච ජීවිතයක්. කල්යාණ මිත්‍රයෝ ධර්මය අපිට මොන මොන හරි කරගන්න පුළුවන්කම මොලේ නිරෝගීකම අපිට ඔක්කොම එකතු වෙලානේ දැන් මේ තියෙන්නේ. ඒ නිසා මා කියන්නේ කරන්න තියෙන සෑම පිනක්ම අපි කරන්න ඕනේ. ඊට අමතරව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කල්පනා කරනවා. මම ඒකයි මේ කොච්චර මේ මට මේ අවිවේකී තිබුණත් ප්‍රශ්න තිබුණත් මම හැමතිස්සෙම මහන්සි ගන්නේ පුළුවන් තරමින් මට ශක්ති පමණි මම මේ මනුස්ස වර්ගයාට කරන්න ඕන දේ කළා දෙන්න. දැන් මේ ධමපදේ වුණත් මං හිතන්නේ අර කලින් කොච්චර ධමපදේ කිව්වත් මේක කියවුවහම යම්කිසි අවබෝධයක් ශ්‍රද්ධාව හිතන්න ඕනේ. එතකොටයි ශ්‍රද්ධාව වෙන්නේ. දැන් මම කිව්වේ අර මේ බුදුරජාන් වහන්සේ දුසන සෝ කියන එකේ ગાත ටිකත් හොයාගෙන මේ මේ කතා කර කර කොසල් ප්‍රජිරුත් එක කතා කරගෙන ඉති මොහොතින් ඔක්කොම හොයාගත්තේ. ඇයි ගොඩක් වෙලා රජතුමනි ඉන්න මට දවස් දෙකක් දෙන්න මං හොයලා කියන්නම් කියලාද? නෑනේ. මොහොතෙමනේ කතා කර කර රජුත් එක්ක කතා කර කර ඉසිටිද්දී ඔක්කොම ඔය ආර්තාව ගත්තේ. කොහොමද කරන්නේ මේක? පුදුමයි. මඩම් පුදුමයි. ඒ කියන්නේ මට මේ මේක තරම් පුදුම දෙයක්. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වීම ඒ උන්වහන්සේගේ තියෙන කුසලතා ඊතරම් පුදුම දෙයක්. මේ ලෝකේ මං හිතන්නේ බුද්ධිමත් මිනිසෙකුට එතරම් පුදුම දෙයක් වෙන නැහැ. ඉතින් ඒ නිසා ඔබට හරි වාසනාවක් ඒවත් ඔබ ඔබට තේරුම් ගන්න පොඩ පොඩ මේ අවස්ථාව ලැබීම. ඉතින් ඒ නිසා මම සම්පූර්ණයෙන්ම මේකෙදි විශේෂයෙන්ම මේ දායවංශ ජයකුඩි මහත්මයාට ජයකුඩි මැතිණියට මම ආශිර්වාද කරනවා. මේ දේපල තමයි මේකට ගොඩාක් කැප වුණේ. ඉක්මනින්ම චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න උපකාර වේවා සාදු සාදු. ඒ වගේ මෙතන මේ ඉස්සරහ වාඩිලා ඉන්න මම දැක්කේ මේ අපේ රංජිත් කරුණාරත්න මහත්තයා මේ ඊ타මත්ම ශ්‍රද්ධාවන්තව මට උදව් කරනවා මේ එහෙ ඉන්දියාවේ මේ ඒ පැත්තේ ලයිට් නෑ අපි ඉන්න හරියේ. ඒ මහත්තයා මට බලෙන් වගේ විශාල ලයිට් ජෙනරේටරයක් අරන් දුන්නා මම හිතන්නේ බර ගාණක් වේදම් කළා. ඒ ලයිට් ප්‍රශ්නේ ඉවර කරලා දුන්නා. ඉතින් මේ වගේ අර පින් කරන්න කැමති අය සෑහෙන මේ පින් රැස් කර ගන්නවා. දැන් මට මුදල් වගේ හම්බ වෙලා තියෙනවා මේ එතන පොඩි විහාරයක් හදන්න. ඒ නිසා මම ඉක්මනට ගිහලා ඒක කරන්න ඕනි. ඉන්න තැන ඊළඟට පොඩි ඉන්දියන් තුන්නමක් ඉන්නවා. දැන් මගේ ළඟ ශිෂ්‍යයෝ හැටියට සමහර විට ඉතින් ඉන්දියාවේ අපිට වාසනාව මම මම මෙන්න මෙහෙමයි කියන්නේ. අපි එකපාරට ගියොත් නෑ මම කොහොම හරි කරනවා කියලා ඒක නිකම්ම පම්පෝරියක්. පම්පොස් ගහලා වැඩක් නෑ. මම කියන්නේ මෙහෙමයි. යමක් කරන්න මට පින තියනවා නම් වාසනාව ලැබෙයි. පින නැත්තම් නැත්තම් අපි ලකුවට සිහින මවාගෙන ඉඳලා මං අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ ධනපාලතුමාට වෙච්ච දේ වෙන්නේ අන්තිමට. ඒ මොකද්ද? ධනපාලතුමා සිහින මවාගෙන වැඩ කළා කළා කළා කාලේ මදි. අන්තිමට එතුමා ප්‍රාර්ථනා කළා මට තව තව ආත්ම භව 25ක්වත් උපදින්න ඕනේ කිව්වා. එච්චර විශාලයි එතුමාගේ සිහිනේ. මම හිතන්නේ එහෙම නෙමෙයි. මම හිතන්නේ මට පිනක් තිබ්බොත් මට කරන්න ලැබෙයි. පිනක් නැත්තම් මට කරන දෙයක් නැහැ. අපි හැම කෙනෙකුගේම එහෙනම් අපි හැම කෙනෙකුගේම අපේ දේවල් අපේ සිහින සැබෑ කරන්න අපේ දේවල් අපි හිතන දේ අපිට ලබා ගන්න අපි හිතන දේ කරා යන්න අපිට උදව් කරන්නේ මොකක්ද පින. ඒ නිසා මේ පින අපිට හරීම ප්‍රයෝජනයි. ඉතින් ඒ නිසා අපි හොඳහිත මහත්තයා දැක්කම මට මතක් වුණේ මං අද හොඳහිත කිරි වළඳලා ආවේ දවල්. එතුමා හරි ශ්‍රද්ධාවෙන් මේ ව්‍යාපාරික මම හරි ආදරෙයි වැඩේට. ඉතින් ඒ නිසා මේ අපි හැමෝම පුළුවන් තරම් ඒ වගේ පින්දහම් කරන්න කල්පනා කරන්න ඕනේ, පින් රැස් කරගන්න කල්පනා කරන්න ඕනේ, උදව් කරන්න ඕනේ. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා අනාගතේ මොකද මහමෙවුනාවේ දරු උපත් උපස්ථාන පදනම අපි පුළුවන් තරම් අපි ඒකට ලෝකෙ දන්නා ඉන්නවා නම් කියන්න කියලා අපි ඒක මේවා කළා අපි මොකද හේතුව ඒක මේ මම භික්ෂුන් වහන්සේලා සඳහා කටයුතු කරනවා කියනනම් ඒකේ නිකන් ඒක මගේ පැත්ත ගත්තා වගේ එකක්. මම එහෙම මගේ පැත්ත ගත්තෙත් නෑ. මම ගත්තේ මිනිස්යාගේ පැත්ත. මොකද්ද මිනිස්යාගේ පැත්ත? අහිංසක මිනිස් දරුවෙක් උපදින්න අහිංසක අම්මා කෙනෙක් දරන වෑයමේදී පොඩි උදව්වක්. ඒක මං හිතනවා මේ මම මම කල්පනා කරපු පැත්ත කවුරුත් කල්පනා කරපු පැත්තක් නෙවෙයි. හැබැයි මේ පැත්ත ලෝකේ අවධානය යොමු කරගත්තොත් මුළු ලෝකෙම මේකට අවදි වෙයි. ලෝකෙම කල්පනා කරයි. අනික අපිට ඒකට පොඩි අයිතියකුත් තියෙනවා. ඇයි මේ අඟුලිමාල මහරහතන් වහන්සේ කළානේ ඒක. නේ? මහනුවර ගර්භණී වාට්ටුවේ ප්‍රතිසංස්කරණ ඔක්කොම කරලා අපේ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා පිරිත් කියලා පිරිත් නූල් බෙදුවාම එතන නර්සස්ලා කියලා තියෙනවා අවුරුදු 15කින් පස්සේ මෙහෙම එකක් උනේ කියලා. ඒකයි අර අපිට මේක සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ට නොපෙනිච්ච පැත්තක්. පෙනිච්ච පැත්තක් නෙමෙයි. ඒ නිසා අපිට පුළුවන් වුණොත් හැම ලංකාවේ හැමම ප්‍රෝහලකම මේ වගේ කරලා දෙන්න මං හිතන්නේ ඉතින් අපි ලැබුව ලොකුම වාසනාවක් කියලා ඒක. ඒ නිසා අපි සියලු දෙනා මේ රැස් කර සියලු පින් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා ලෝකපාලක දෙවිවරු, අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරු, සතරවරන් දෙවිවරු, ඒ වගේම අපේ පින් අනුමෝදන් වන අපට උදව් උපකාර කරන සියලු දෙවිවරු මේ රැස් කරන පින් අනුමෝදන් වෙලා සැපයෙන් සැපයට පාත්පත් වෙත්වා ඉදිරියටත් අප සියලු දිනාට පින්කම් කරගන්නට දෙවියන්ගේ දේ උපකාරය සැලසේවා දෙවියෝද හිතන පතන බෝධියකින් උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලබත්වා සාදු සාදු සාදු අපි ගාථාවකින් අවසන් කරමු කියන්න තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති කල විට යම් පිනක් කෙනෙක් පින ඵල දෙයි නම් එලෙසින් එවිට සිනාසී සතුටින් සැපම විඳී නම් එපිනෙන් හැමතිස්සෙම එබඳුම පින් කිරීම හොඳ දෙයක් තමයි හැමතිස්සෙම එබඳුම පින් කිරීම හොඳ දෙයක් තමයි සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ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 හැම දිනාම දියුණුවෙන් දියුණුවටපත් වේවා. ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා. හැම දිනාටම තිරුවන් සරණයි.